සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සියලු දෙනාම নমස්කාරය කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ආමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පටින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං සදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු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 කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්ඩ එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇසුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ ಪರම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය යම් කෙනෙක් එහෙම නැත්නම් පිරිසක් තවත් බොහෝ දෙනෙකුට යහපත සැලසීමේ උතුම් පරමාර්ථයේ ඇතුව දේශනා කරවන්නේ නම් ඒ කාරණාව සඳහන් කරන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. එහි ආනිසංසය මෙච්චරක් මෙපමණක් කියලා සීමා කරලා දක්වන්න බැරි අප්‍රමාණ ආනිසංසයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට විශාල දිව්‍ය පිරිසක් අඳගහගෙන ගිහිල්ලා වන්දනාමාන කරලා ප්‍රශ්න හතරක් ඇහුවා. ස්වාමීනි මේ දෙව් පිරිස දොළොස් අවුරුද්දක් තිස්සේ ප්‍රශ්න හතරකට උත්තර හොයනවා. ඒ වුණාට මේ ප්‍රශ්න හතරට දොළොස් අවුරුද්දක් තිස්සේම පිළිතුරු ලැබිලා නැහැ. සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව හැමතැනම ගිහිල්ලා මේ උත්තර හොයලා. නැවත වතාවක් මේ සක්වලේ සතරවරන් දෙවිවරු ළඟට ඇවිල්ලා විමසලා උන්වහන්සේලාගෙන් උත්තරයක් නොලැබුණ නිසා මගේ ළඟට ආව මේ පිරිස මං භාග්‍යතුන් වහන්සේ ළඟට අඳගහගෙන ආවා. ස්වාමීනි මේ අයගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකේ තියෙන දාන අතර ඒ හැම දානයක්ම අභිභවනය කරමින් මහත්ඵල මහානිසංසදායක වූ යම් එකම දානයක් වෙත්නම් ඒ දාණය මොකක්ද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් ලබලා දුන්නා. සියලුම දානයන් අභිභවනය කරමින් දිනන දානයක් වෙත්නම් ඒ එකම දානය තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. මේ සදහවත් පිරිස මේ සිදු කරගනු ලබන්නේ ඒ මහත්ඵල මහානිසංසදායක විශ්ව ධාතුවේ සිදු කරගන්න තියෙන පළවෙනිම දානමය පින්කම. ඒ නිසා හිතලා අප්‍රමාණව සතුටු වෙන මොහොත. ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් ලබලා ඉන්නවා නම් මාර්ගඵල ලබන බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ කොහොමද භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කළේ? බණ අහන ලොකු කුඩා හැම කෙනෙක් ගාවම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතු බව දේශනා කළා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සත්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා මේ ප්‍රාර්ථනාවෙන් හරියටම බණ ඇහුවොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙනවා නම් මාර්ගඵල ලැබෙන බවට සහතික වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. කොහොමද අපි සංසාරේ හේතුක ප්‍රතිසන්දියක් ලබන්නේ? අපි පින්කමක් කරනකොට කාරණා තුනක් සම්පූර්ණ කරගෙන පින්කම කරාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඒ කරුණ තුන තමයි ලෝභය නැති කරලා, ද්වේෂය නැති කරලා මෝහය නැති කරලා පින්කම් කරන්න ඕනේ. අපි පින්කම් කරනකොට අවබෝධය නැතුව ගියොත් ලෝභය නැති වෙනවා. නැති වෙනවා කියන්නේ තදංග වශයෙන් යටපත් කරගන්නවා. දේශයත් යටපත් කරගන්නවා. ඒ වුණාට මම මේ කරන පින්කමේ ඵලය මොකක්ද කියන කාරණාව හරියටම දන්නේ නැති නිසා මම මේ කරන දේ මම මේ කරන පූජාව මට හරියටම ඒ විදිහටම ඵල දෙන නිසා මා කරන විදිහටම මට විපාක දෙනවා. ඒක නොදන්න නිසා මෝහය කියන ධර්මතාවය තුරන් වෙන්නේ නැතුව යනවා. ලෝභය යටපත් කරගෙන, ද්වේෂය යටපත් කරගෙන තියෙනවා මෝහය මෝහය යටපත් වෙලා අවබෝධයක් නැති අයට තියෙන අය හරි සතුටින් මෝහය යටපත් කරගෙන පින්කම කරගන්නවා ත්‍රි හේතුක උපතක් හදාගන්නවා. මෝහය කියලා කීවේ නම් උදාහරණයක් සඳහන් කළොත් බොහොම සරල විදිහට ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම නැත්නම් චෛත්‍යයක් බෝධියක් දැක්කහම වැඩිහිටියෝ දරුවට කියන වඳින්න කියලා. දෙමව්පියෝ කියන නිසා ඒ දරුවා වඳිනවා. නමුත් චෛත්‍ය රාජයට වැඳහම ස්වාමීන් වහන්සේට වැඳහම මට මොනවද හම්බ වෙන්නේ කියන කාරණාව එයාට අවබෝධයක් අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ඒ වන්දනාව මෝහයෙන් යුක්තයි. ඒ කියන්නේ කර්ම ඵලය පිළිබඳව අවබෝධයක් නැහැ කියන එකයි. නමුත් වැඩිහිටියන්ට වැඳහම ಗುಣ හතරක් ලැබෙනවා. අපිට වැඩිහිටියෝ ස්වාමීන් වහන්සේලා වදිනකොට ආශිර්වාද කරනවානේ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං වෘද්ධයන්ට වැඳහම ධර්මතා හතරක් ලැබෙනවා මෙතන වෘද්ධයා කියලා සඳහන් කළේ මේ වයසින් වෘද්ධ වෙච්ච කෙනා ගැන නෙමෙයි ගුණයෙන් වර්ධ වෙච්ච කෙනා ගැන. වයස නැති වුණාට කමක් නැහැ ගුණයෙන් බහුලයි. ආන්ගේ ගුණ වර්ධය ගැනයි මෙතන සඳහන් කරන්නේ. මොනවද ලැබෙන ධර්මතා හතර ආයු, වර්ණ, සැප, බල. මේ ගුණ වර්ධයන්ට වැඳහම මට සංසාරේ ආයුෂයයි, වර්ණයයි, සැපයයි, බලයයි ලැබෙනවා. ඒක ලබනද මං හරියටම වන්දනාව කරන්න ඕනේ කියලා දන්න නිසා ඔහු පසඟ පිහිටවලා වන්දනා කරනවා. අතීතයේ අය වැන්දෙනා පාදාතගාමී. කොසල් රජුගේ එහෙම වැන්දේ එහෙමනේ. නිවැරදිම වන්දනාව මොකද්ද බුද්ධ ශාසනයේ? වැඳුම් ලබන කෙනාගේ පාදය සම්බාහනය කරන්න ඕනේ. ඉතින් මේවා ශාසනයේ ආරම්භක කාරණා නිසා වැඩි මේවා සඳහන් වෙන්නෙත් නෑ හැමෝම දන්න නිසා. වර්තමානයේ තැනකොට නම් සමහරලාට කවුරුවත් ඒ කරුණු දන්නේ නැහැ. කොසල් රජුගේ බුදුරජාණන් වහන්සේට වැඳෙත් එහෙමයි. ළඟට ගිහිල්ලා නලල බිම තියාගෙන සිරිපතුල මත රජුරුවන්ගේ අත් දෙක තියලා මුළු සිරිපතුල වටේම විලුඹ පැත්තේ ඉඳලා සම්බාහනය කරනවා පොඩි කරනවා. එහෙම පොඩි කර කර සම්බාහනය කර කර ස්වාමීනි මම කුසල රජු වෙමි. ස්වාමීනි මම කුසල රජු වෙමි. ස්වාමීනි මම කුසල රජු වෙමි කියලා කී කී තමයි වන්දනා කරන්නේ. ඒක තමයි ශාසනයේ හැබෑම වන්දනාව. ඒ පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරන්න නැති නිසා මෙන්න මේ ಗುಣ ලැබෙන බව දන්න නිසා අපි හරියටම පසඟ පිහිටවලම වන්දනා කරනවා. අම්මට තාත්තට වඳින්නෙත් එදාට එහෙමයි. එතකොට මේ කාරණාව පළ දෙන හැටි අපි දන්නවා. එතනින් පටන් ගත්තහම මේ අපි සිද්ධ කරන හැම පින්කමක්ම ප්‍රඥාවෙන් යුක්තව අවබෝධයෙන් සිද්ධ කරන කාරණාව ඒ විදිහටම ඒ විදිහටම අපිට සංසාරේ විපාක දෙනවා. අපි කරන දේම තමයි විපාක දෙන්නේ. අපි මේ කාරණාව මේ ධර්ම දේශනාවේදී ටිකක් සාකච්ඡා කරමු. ඒ නිසා අපි මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මා යොදා ගන්න කල්පනා කළා මේ සංසාරයේ කෙබඳුද මේ සතර ගමන කොයිතරම් භයානකද ඒ තේරුම් නොගන්න එක මොනතරම් අසරණකමක්ද කියන කාරණාව පැහැදිලි කෙරෙන ධර්ම දේශනාවක් තමයි අද යොදා ගන්න කල්පනා කළේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ උදෑසනක ඒ සවැත් නුවර සමීප ගෙදරක එක කාන්තාවක් භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවට හසු වුණා. ඇය බොහෝම ශෝකයෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇයට මේ ජීවිතයෙන්ම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් පිහිට ලැබුණොත් අදම මගඵල ලබන බව දන්නවා. ඒ නිසා තීරණය කළා ඇයට ඒ යහපත උදා කරන්න ඕන කියලා. මේ කාරණාව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ උද්බරී කියන പ്രേතවත්වව ගෙන හැරදැයි. මේ දේශනාවේ මූලාශ්‍රය තමයි പ്രേතවත්ව පාළිය. මේ කාන්තාවගේ නිවසට භාග්‍යතුන් වහන්සේ වඩිනවා දැකලා ඇය භාග්‍යතුන් වහන්සේට අසුන් පනවලා වැඩම කරවලා වඩා හිඳෙව්වා. වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඇහුවා බොහෝම ශෝකයෙන් නේද කාලය ගත වෙන්නේ කියලා. ඇය සඳහන් කළා ස්වාමීනි එහෙමයි. ඒකට හේතුව ඇය සඳහන් කරනවා මාව ආරක්ෂා කරගෙන දීර්ඝ කාලයක් මාව පෝෂණය කරපු මගේ ස්වාමි පුරුෂයා නොබෝ දවසක මරණයටපත් වුණා. ඔහුගේ වෙන්වීම මට දරා ගන්න බෑ ස්වාමීනි. ප්‍රිය විපයෝග දුක දිවා රාත්‍රී දෙකේ මා පෙළනවා ස්වාමීනි කියලා සඳහන් කළා. ඇගේ මේ ප්‍රිය විපයෝග දුක කියන කාරණාව ඇයට පැහැදිලි කරලා දෙමින් සංසාරය ගැන කියලා දෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ උද්දරී කියන പ്രേත වස්තුව එතෙන්ට ගෙනහැර දැක්වේ. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරන කාලේ සිදුවීමක්. අතීතයේ මේ පංචාල කියන රටේ කපිල කියන නගරේ චූලනී බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. මේ රාජ්‍යයේ දසරාජ ධර්මයෙන් යුක්තව බොහොම ධාර්මිකවම රාජ්‍ය කරගෙන ගියා. රජුරෝ සමහර දවස්වලට කල්පනා කළා මගේ අඩුපාඩුවක් නැතුවම රාජ්‍ය කරනවා කියලා මම හිතාගෙන හිටියට මගේ අඩුපාඩු මම නොදැන තියෙන්න පුළුවන්. නමුත් මිනිස්සු රටවැසියෝ ඒක මට නොකීවට ඒක ඒගොල්ලෝ දකිනවා. ඒ අඩුපාඩු ටිකක් දැනගෙන ඒ ටිකක් හදාගෙන මගේ ගමන යන්න තිබුණා නම් මං තවත් ਸਰව සම්පූර්ණ රජෙක් බවට පත් වෙනවා. දසරාජ ධර්මයෙන් යුක්තයි සියලු දෙනාටම රජුරෝ සලකලා තියෙනවා. ඒ නිසා මේ නගරේ හොරමරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සියලු දෙනාටම ජීවත් වෙන්න පසුබිම හොඳට හැදිලා තියෙනවා. ඒකත් සම්පූර්ණද කියලා බලන්න ඕන නිසා රජුරෝ මේ පරීක්ෂණයේදී යොදා ගන්නවා මගේ රටේ වැසියෝ රාත්‍රියට දොරවල් වහන්න නැතුව නිදා ගන්නවද? ගමනක් බිමනක් යනකොට ගෙවල් වල දොරවල් වහන්න නැතුව ගේට්ටු වහන්න නැතුව යනවද? එහෙම වහලා යන්න වෙලා තියෙන හොරහතුරු ඉන්නවන්නේ. එහෙම යනවද කියලා පරීක්ෂා කරන්න සමහර වෙලාවට රජුරෝ දවස් දෙක තුන මාලිගාවෙන් එළියට යනවා. විශ්වලාගෙන. එක දවසක් රජුරෝ එළියට ගියේ සන්නාලියකගේ වෙස්යෙන්. ඇඳුම් මහන කෙනෙක් වගේ. රටේ ඈතට රජුරෝ ඇවිදගෙන ගියා. ඒක දවසක් මේ වීදියේක තියෙන දුප්පත් ගෙදරක් ඒ ගෙදරේ ඉන්නේ වයසක කාන්තාවකුයි ඇගේ බොහොම ප්‍රඥාවන්ත ලස්සන තරුණ දුවණියයි මේ දෙන්න විතරයි ඒ ගෙදරේ ඉන්නේ හැබැයි හරි දුප්පත් මේ සන්නාලියේ ඒ ගෙදරට එනකොට අර වයසක අම්මා නැගිටලා ඇවිල්ලා බොහොම ගෞරවනීය විදිහට කතා කළා රජුරෝ කියලා දන්නේ නැහැ ආර්ය ඔබ කොහෙද යන්නේ කියලා ඇහුවා සඳහන් කළා මට බක්වැටුක් දෙනවා නම් මම ඔබලාට සේවය කරනවා. අර කාන්තාව සඳහන් කළා ඔබට බක්වැටුක් දෙන්න තරම් අපිට වත්කමක් අපිට වත්කමක් නැහැ. ඒ හින්දා වෙන කොහේ දිහාවක් හොයාගෙන ගියොත් ඔබට යහපතක් වෙයි කියලා. ඒ වෙලාවේ අර පුද්ගලයා අහනවා එහෙමනම් මට දවසක් දෙකක් මෙහෙ නතර වෙන්න දෙන්න පුළුවන්ද කියලා. කමක් නැහැ කිව්වා. දිනක් දෙකක් ඉඳලා අර අම්මගෙන් ඇහුවා මෑණියනි ඔබේ තරුණ දුව කාට හරි විවාහ කරලා දෙන්න පොරොන්දු වෙලාද කියලා. එහෙම නැත්නම් ඇය බලාපොරොත්තුෙන් ඉන්නවද කවුරු හරි කියලා. අම්මා සඳහන් කළා නෑ. එහෙම කෙනෙක් ගැන මම දන්නේ නැහැ. මම කාටවත් පොරොන්දු වෙලත් පොරොන්දු වෙලත් නෑ. එහෙනම් ඇය මට දෙන්න පුළුවන්ද කියලා හුවා. අම්මා කිව්වා කමක් නෑ. ඉතින් මේ තරුණයා දවස් කීපයක් ගෙදර හිටියා. මෙයාගේ කිසි වරදක් දැක්කෙත් නැහැ. බොහොම ගුණ යහපත් නිසා අම්මා කැමති වුණා. කහවණු දහසක් ඇයගේ අතට දීලා කීවා මම ආපහු එනකන් මේකෙන් ඕගොල්ලෝ ජීවත් වෙන්න. මම ඔබෝ දවසක ආපහු එනවා. රජුරෝ මාලිගාවට ගිහිල්ලා රාජමාලිගාවේ ඉඳලා අර දුප්පත් ගෙදර දක්වාම මාර්ගය සැරසුවා. ඉතින් රටත් ඒ විදිහටම සරසන් දැති රාජකීය උත්සවයකටයි සූදානම් වෙන්නේ. මාර්ගයේ සරසවල රජුරෝ ඒ ගෙදරට ගිහිල්ලා කහවණු අතුරලා අර තරුණිය කහවණු මත හිටවලා රන් සහ රිදී කලගෙඩි වලින් ඇය නාවගෙන මාලිගාවට එක් කරගෙන ඇවිල්ලා අභිෂේක කරගත්තා චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්ග මහේෂිකාව හැටියට. අභිෂේක කරන දවසේ ඇයට විශේෂ නමක් ලැබලා දුන්නා උද්බරි කියලා. ඒක විශේෂ නමක්. ඇයත් සමග බොහෝම සතුටින් ආයු කෙලවර වෙනකම්ම රජුරෝ දසරාජ ධර්මයෙන් යුක්තවම රාජ්‍ය කරන රජුරෝ මරණයටපත් වුණා. රජුරුවන්ගේ දේහය පිළිබඳව අවසාන කටයුතු නිමා වුණා. නමුත් අග්‍රමහේශිකාවට රජුරුව මරණයට පත්වීමේ ශෝකය තවමත් පාලනය කරගන්න බෑ. දරා ගන්න බෑ. ඇය හැමදාම උදේට සුවඳ මල් අරගෙන ධම්මදත්ත රජුරුව ආගාහනය කරපු තැනට ගිහිල්ලා මල් පූජා කරලා ධම්මදත්ත බ්‍රහ්මදත්ත කියලා අඬනවා. උදේ ඉඳලා රෑ වෙනකම් අඬනවා. පව්වදත් ගිහිල්ලා රෑ වෙනකම් අඬනවා. දිගින් දිගටම දැන් ඇගේ කාර්යය ඒකයි. අපේ බෝසතාණන් වහන්සේ මේ වෙලාවේ අහසින් වඩිනවා. පංච අභිඥා අෂ්ට සමාපatti සහිතයි. අහසින් යනකොට දැක කාන්තාවක් සොහොනේ ඉඳගෙන අඬනවා. රාජ මහේෂිකාව නිසා අවත ආරක්ෂක පිරිස ඉඳ ඇති. පිරිසගෙන් කතා කරලා අහනවා "මය මේ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියලා මේ සොහොනේ ඉඳගෙන අඬනවා. ඇය කවුරු වෙනුවෙන් අඬනවද කියලා?" අර පිරිස සඳහන් කළා "ඍෂිතුමනි මේ අපේ රටේ මහරජුරුවන්ගේ අග්‍රමහේෂිකාව. රජුරුව මරණයටපත් වුණා. ඇයට ශෝකේ දරා ගන්න බෑ. ඒ නිසා ආදාහනය කරපු තැනට ඇවිල්ලා හැමදාම රජුරුවන්ගේ නම කී කී ඇය අඬනවා. ඒ වෙලාවේ ඍෂිවරයා අර කාන්තාවට කතා කළා. කතා කරලා සඳහන් කළා ඔබ ඔය කවුරු වෙනුවෙන් අඬනවද? බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියලා. ස්වාමීනි මරණයටපත් වෙච්ච මගේ සැමියා වෙනුවෙන් අඬන්නේ පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත මහරජුරු මේ රජුරවන්ට තව විශේෂ නමක් තිබුණා රටේ සබ කියලා මේ කොයි වාගේ කෙනෙකුටද මේ රටේ සබ කියන නමක් පට බැඳෙන්නේ යෝධ පුරුෂයෙකුට ගල් 100ක් විතර එකට බැඳහම ඇදගෙන යන්න පුළුවන් යම් ඍෂභයෙක් ඉන්නවා නම් මේ ගල් 100ම ඒ ඍෂභයා කොයිතරම් ශක්තිමත්ද ආන් ඒ වාගේ ශක්තිය තියෙන පුරුෂයෙකුට තමයි මේ රටේ සබ කියන විශේෂ නම හම්බ වෙන්නේ. එතකොට පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත නැමැති යෝධ කුමාරයා තමයි මේ මරණයට පත් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ අර ඍෂිවරයා අභිඥා තිබුණ නිසා අර කාන්තාවගෙන් අහනවා පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත නමින් රටේ සභනම් යෝධ කුමාරවරු 86000ක් ඔබේ ස්වාමියා ආදාහනය කරපු තැන මීට කලින් ආදාහනය කරලා තියෙනවා. මේ වචන මාත්‍රයෙන් මේක කල්පනා කළොත් ඉතා විශාල ගැඹුරක් සහ සංසාර පිළිබඳව අපමණ බියක් උපදිනවා. හරියට හිතන කෙනෙකුට විතරයි ඒක දැනෙන්නේ. නිසා කතාව විතරක් අහලා කාරණාව මතු පිටින් තේරුම් අරගන්න උත්සාහ කරන්න එපා ගැඹුරින්ම ගැඹුරින්ම බලන්න මෙතන චූලමී බ්‍රහ්මදත්තලා 86000ක් මීට කලින් ආදාහනය කරලා තියෙනවා. ඒ ඔක්කොම මේ රටේම රජකම් කරපු අය. ඒ 86000ගෙම තාත්තා එක්කෙනයි. එකම තාත්තා කෙනෙක් එක එක ආත්මවල බිහි කරපු දරුවෝ මේ. ඔක්කොම චූලනී බ්‍රහ්මදත්තලා. එතකොට ඍෂිවරයා සඳහන් කරනවා මේ සියලු දෙනාම මේ රටේ මහරජවරුනේ. ඔබ මේ 86000ම රජ වෙච්ච කාලේ මේ 86000ක් රජවරුන්ගේ අගමෙහසිය ඔබමයි. එතකොට මීට කලින් 86000ක් චූලනීය බ්‍රහ්මදත්තලා ඔබේ ස්වාමි පුරුෂයා හැටියට හිටියා. ඒ 86000ම වැළඳුවේ මෙතන. එතකොට ඒ 86000න් ඔබ මේ අඳන්නේ මොන බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? 86000න් ඔබේ පළවෙනිම බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? එහෙම නැත්නම් 20000 වෙනියා වෙනුවෙන්ද? 30000 වෙනුවෙන්ද? 50000 වෙනුවෙන්ද? 86 දාස් වෙනියා වෙනෙන්ද එහෙම නැත්නම් ඊයේ පෙරේදා මෙතන ආදාහනය කරපු මහරජුරෝ වෙනෙන්ද මේ කවුරු වෙනෙන්ද අඳන්නේ කියලා ඇහුවා. ඔක්කොම බ්‍රහ්මදත්තලා. ඒ වෙලාවේ මේ කාන්තාව නැගිට වාඩි වෙලා හිටපු තැන. නැගිටලා බෝසතාණන් වහන්සේගෙන් අහනවා ඍෂිතුමනි මේ සංසාරයේ ඉච්ඡර දිග මේක ඒ තරම්ම භයානකද මේ සසර ගමන. ස්වාමීනි 86000ක් ආත්මවල මම කාන්තාවක් හැටියටම ඉපදුනාද කියලා ඇහුවා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා නැහැ. ඔබට පුරුෂාත්මක් ලැබුණා. ඔබට මේ විදිහට උද්බරී නමින් අභිෂේක නොලබපු වෙනත් කාන්තා ආත්මක් ලැබුණා. ඔබ තිරිසන් ලෝකෙත් හිටියා, ඔබ නිරේත් හිටියා, ඔබ പ്രേත ලෝකෙත් പ്രേත ලෝකෙත් හිටියා. ඒ අතර තමයි 86000ක් බ්‍රහ්මදත්ත රජවරුන්ගේ අගමෙහිසිය බවට පත් වුණේ. මේ කාරණාව ගැන හිතලා අර කාන්තාව කියනවා ස්වාමීනි මගේ හදවතේ ඇවුලුන ශෝක ගින්න වතුර දැම්මා වගේ නිමිලා ගියා ස්වාමීනි මට මේ භයානක සසරින් මිදෙන්න ඕනේ මට ඒ සඳහා ක්‍රමයක් දේශනා කරනු මැනවි කියලා ඉල්ලීමක් කළා බුද්ධ ශූන්‍ය කාලයක් ඒ නිසා විදර්ශනාව ඒ කාලේ තිබුණේ නැහැ නමුත් මේ සමත භාවනා ක්‍රමේ තිබුණා බෝසතාණන් වහන්සේ ඇයට මෛත්‍රී කර්මස්ථානයක් ලබා දුන්නා. ඇය ඒ ඔස්සේ හරියටම භාවනා කරලා ධ්‍යාන ලැබලා ස්ත්‍රීත්වය අතහැරලා බඹලොව ඉපදුනා. මේ කාරණාව පාමියා මරණයටපත් වෙච්ච අර කාන්තාවට පැහැදිලි කරලා දෙනකොට ඇය දේශනාව විවර වෙනකොට මාර්ගඵල ලැබුවා. මේ කාරණාව පදනම් කරගෙනයි භාග්‍යතුන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දැක්වුවේ. උද්බරීපේත වස්තුව. ඉතින් මේ කාරණාව ආශ්‍රය කරගෙන අපි මේ ධර්ම කාරණාව සසර පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු. මේ සංසාරයේ ඉච්ඡර දිගයි එතකොට. අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දේශනා කළ කීර කියලා සූත්‍රය. කීර කියලා කියන්නේ කිරිවලට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ එක පුද්ගලයෙක් මේ සංසාරේ ඉපදිච්ච ආත්මවල එකම තැනැත්තියක් Tamange අම්මා කරගෙන ඇගෙන් දීපු කිරි ප්‍රමාණය කොච්චර වෙනවද කියන කාරණාව. ਸਰුවඥතා ඥාණයෙන් දැකලා කරන දේශනාවල්. ඔබ ධර්මයේ පැහැදිලි කරන තැන සඳහන් කරන්නේ තිස්සා කියන අම්මගෙන් දීපු කිරි. එතකොට මේ පින්නතුන් සියලු දෙනාටම පුළුවන් මේ ජීවිතයේ ඔබේ අම්මගේ නම සිහිපත් කරගන්න. මෙනමින් හැඳින්වෙන මගේ අම්මගෙන්ම මේ සංසාරේ මම කොයිතරම් කිරි බොණ්ඩ ඇද්ද මේ ජීවිතේ විතරක් නෙමෙයි. අද ඔබේ අම්මගෙන් පෙරත් ඔබ දීපු කිරි එකතු කළොත් කොයිතරම් ප්‍රමාණයක් වෙයි කියලා දේශනා කළාද? ඒ කිරි ප්‍රමාණය මහ සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කළා. සාගර ජලයට වඩා එක අම්මා කෙනෙකුගෙන් කිරි බීලා තියෙනවා. මේ ජීවිතේ අම්මගෙන්ම පෙරත් භවයේ මම දීපු කිරිමයි. එතකොට හිතන්නකෝ වචන මාත්‍රයකින් මේක තීරණය කරන්න පුළුවන්ද කියලා. මහා සාගර ජලයට වඩා වැඩි. එතකොට මහා සාගර ජලයට වඩා වැඩි කියලා කියහම අපි මහා සාගරය ගැන මොනවද දන්නේ? අපි මහ මුහුද ගැන දන්නේ බොහොම ටිකයි. අපේ ඇස් දෙකට මහ මුහුද පේන්නේ බොහොම ටිකයි. නමුත් සීමාවක් නැහැ, පෙරක් පරක් නැහැ, ගැඹුරක් දන්නේ කවුද දන්නේ කොරළ පතුල තියෙන්නේ කියලා. නමුත් ඒ දක්වාම තියෙන්නේ ඒ දක්වාම තියෙන්නේ ජලය. ਸਰවඥතා ඥාණයෙන් භාග්‍යතුන් වහන්සේ සාගර පතුල දකිනවා. දැකලා මේ කාරණාව මදි නිසා තමයි දේශනා කළේ එක අම්මෙකුගෙන් සංසාරේ දීපු කිරි මේ මහසાગර ජලස්කන්ධයට වඩා වැඩි කියලා. අද කාටවත් සාගර පතුල තවම දැක ගන්න බැරි වුණානේ. වර්තමානයේ කිසිම විද්‍යාඥයෙක් තාම සාගරේ පතුල හෙව්වේ පතුල හෙව්වේ නැහැ. ඒ නිසා ඒක කොච්චර ගැඹුරක තියෙනවද කියන කාරණාව දන්නේ නැහැ. අපි දන්නේ සාගරය ගැන බොහොම ටිකයි. ඒ තරම් ගැඹුරට දන්නවනම් බුදු පියාණන් වහන්සේ සාගර පතුල ගැන දේශනා කරපු දේවල් ඒ ඇයට මුණ ගැහෙන්න ඕනේ. සමහර මත්ස්‍ය වර්ග පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ පේනවා. තිමිය, තිමින්ගල, තිමිර පිංගල මේ මහමුහුදේ ඉන්න මත්ස්‍ය වර්ග. සුටසෝම ජාතකෙත් මේ සඳහා කරුණු සඳහන් කරලා තියෙනවා. මේ තිමිය කියන වර්ගයේ මත්ස්‍යෙක් සඳහන් කරන්නේ යදුන් 500ක් දිගයි කියලා. යදුන් 500ක් කියහම 60ක්ම 5000ක් විතරයි. ඉතින් අපිට එහෙම මත්ස්‍යෝ තාම හම්බුනේ හම්බුනේ නැහැ. සමහර වෙලාවට සාගර පතුල හොයාගෙන සාගර පතුලේ ඡායාරූප ගන්නවා කියලා ගියපු අයට ඒගොල්ලන්ගේ කැමරාවේ තිබිච්ච අර විදුලි පන්දමට මේ මත්ස්‍යෝ මුණ ගැහෙන්න ඇති. 60ක්ම 5000ක් දිගයි නම් යටත් පිරිසෙන් 3000ක්වත් මහත ඇති. අර විදුලි පන්දමේ ආලෝකය ඒ මත්ස්‍යයාගේ ඇඟට වැටුණා කියලා මේ ඉන්නේ මාළුවෙක් කියලා හිතාගන්න ඒ පුද්ගලයාට පුළුවන්ද? සාගර පතුලේ තියෙන ගලක් කියලා හිතනවා මිසක් වෙන නම් කිසිම හේතුවක් නැහැ මේ ඉන්නේ ජීවියෙක් කියලා හිතන්නේ. ඒ තරම් දැවැන්ත මත්ස්‍යයන්ගෙන් මේ සාගරය පොහසත්. ඒ අපි නොදන්න හරිය. එතකොට මේ මහා සාගරයේ තියෙන ජලස්කන්ධය එකාම්ම කෙනෙකුගෙන් දීපු කිරීට වැඩි කියලා දේශනා කරලා ඊළඟට පැහැදිලි කරනවා වර්තමානයේ ජීවත් වෙන ජනගහණය අපි උදාහරණයට ගත්තොත් මේ ජනගහණය අතර මම අම්මේ නොකීව කෙනෙක් අම්මේ නොකීව කෙනෙක් නෑ කියලා. ලෝකයම ගැන හිතනකොට ඒ කාරණාව ඔළුවට වැටෙන්නේ නැති වෙයි. ඒක මහ විශාල වපසරියක පැතිරෙන නිසා. මේ ශාලාවේ ඉන්න අය ගැන කල්පනා කරලා බැලුවොත් එක අම්මගෙන් බීපු කිරි සාගර ජලයට වඩා වැඩි. නමුත් මේ ශාලාවේ මම අම්මේ නොකීව කෙනෙක් හොයාගන්න බෑ. ඔබ අම්මේ නොකීව කෙනෙක් හොයාගන්නත් බෑ. එතකොට මේ එක එක අම්මා වෙනුවෙන් එච්චර කිරිබීවා නම් මොන තරම් කාලාන්තරයක් මේකේ සැරිසරුවද අපි. ඒ කාරණාව ਸਰුවඥතා ඥානයෙන් දකිනවා මිස අපිට ඒක හිතන්න ගියොත් අපි උම්බත්තක භාවයටපත් වෙනවා. Tamange ළඟ ඉන්න සහෝදරයා, ළඟ ඉන්න ස්වාමියා, ළඟ ඉන්න දරුවා, ළඟ ඉන්න බිරිඳ අද තමන්ගේ බිරිඳ. නමුත් අතීතයේ ඇය මගේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් වල ඇය මගේ අම්මා. ළඟ ඉන්නේ සැමියා. නමුත් අතීතයේදී ඔහු මගේ තාත්තා. ළඟ ඉන්නේ පුතා. නමුත් අපි දෙන්නම අතීතයේදී තාත්තා කියලා කෝටි ප්‍රකෝටි ගණන් ආත්මවල දන ගහලා වැඳපු වැඳපු කෙනා. මගේ ඊටාම හිතවත් මිත්‍රයා, අද මිත්‍රයා. නමුත් කලින් මගේ තාත්තා කලින් මගේ අම්මා. ඒක ඒ තරම් මේ සංසාරයේ දිග බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. අපි දීර්ඝතර වූ සසරේ එක අම්මා කෙනෙකුගෙන් දීපු කිරි ගැන විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අම්මා මරුණ දවසට අඬපු කඳුළු ගැනත් දේශනා කළා. මේ සාගර ජලස්කන්ධයට වඩා වැඩි එක අම්මෙක් වෙනුවෙන් හලාපු කඳුළු ප්‍රමාණය කියලා. මේ ජීවිතේ අම්මා මරුණ කෙනෙක් හොඳට කල්පනා කරලා බැලුවොත් අපි තේ වතුර බොන්න පාවිච්චි කරන කෝප් එකකින් එකක්වත් අම්මා වෙනුවෙන් පිරෙන්න කඳුළු ඇඬුවේ ඇඬුවේ නැත්නම් මේ සාගර ජලස්කන්ධයට වඩා වැඩියෙන් කඳුළු එකතු වෙන්නේ මොනතරම් සංසාරේ අඬන්නේ අඬන්නේ ඇද්ද එක්කෙනෙක් වෙනුවෙන් එතකොට අනික් අය වෙනුවෙන් අඬපු වාර ගැන නෙමෙයි මේ කතා කරන්නේ එක්කෙනෙක් වෙනුවෙන්. ඒ පැහැදිලි කිරීම කරලා තමයි දේශනා කළේ අම්මේ නොකීව කෙනෙක් තාත්තේ නොකීව කෙනෙක් ස්වාමියා බිරිඳ නොවිච්ච කෙනෙක් හොයාගන්න හොයාගන්න. පින්තුනේ එක මහා කල්පයක මිනිස්සු ජීවත් වෙන්නේ අන්තර කල්ප එකයි. අසංඛ්‍ය කල්ප එකයි. එක මහා කල්පයක මිනිස්සු ජීවත් වෙන්නේ අසංඛ්‍ය කල්ප එකයි. ඒ කියන්නේ අන්තර කල්ප නම් 64යි. මහා කල්පයකට තියෙනවනේ අසංඛ්‍ය කල්ප 4ක්. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර කල්ප තියෙනවා 64ක්. මහා කල්පය ඇතුලේ අන්තර්කල්ප තියෙනවා 256ක්. එහෙනම් 64 වරක් 4 256යි. එතකොට මේ අසංඛ්‍ය කල්ප හතරකින් පෝෂණය වෙලා තියෙන මහා කල්පයේ මිනිස්සු ජීවත් වෙන්නේ එක අසංඛ්‍ය කල්පයක විතරයි. එහෙම නැත්නම් අන්තර්කල්ප 64ක විතරයි. ඉතුරු අසංඛ්‍ය කල්පය විනාශ වෙනවලු. ඊළඟ අසංඛ්‍ය කල්පය විනාශ වෙලා පවතිනවා. ඊළඟ අසංඛ්‍ය කල්පය නැවත විශ්වය හට ගන්නවා. එහෙම නැත්නම් අන්තර් කල්ප 64ක් පවතිනවා, 64ක් විනාශ වෙනවා, 64ක් විනාශ වෙලා පවතිනවා, 64ක් ආපහු හට ගන්නවා. එතකොට මේ අසංඛ්‍ය කල්ප හතරෙන් මිනිස්සු ජීවත් වෙන්නේ ඒක අසංඛ්‍ය කල්පයක විතරයි. එතකොට එක අන්තර් කල්පයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10න් පටන් අරගෙන අසංඛේයයට වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ ආයුෂ 1.140 දක්වා වැඩි වෙනවා. එතනින් නතර වෙලා නැවත 1.140 ඉඳලා නැවත 10 දක්වා අඩු වෙනවා. 10න් පටන් අරගෙන අසංකේයයට වැඩි වෙනවා. නැවත අසංකේයයේ ඉඳලා 10 දක්වා අඩු වෙනවා. මේ මේ ප්‍රමාණයට තමයි අන්තර්කල්ප 1යි කියලා සඳහන් කරන්නේ. මේ එක අන්තර්කල්පයක අපි මෙරිච්ච ප්‍රමාණය කවුරු කියන්නේද? දැන් මේ අඩු වෙමින් යන කාලේ අපි 10 හොයාගෙන යනවා. සඳහන් කරනවා මදුරුවෙක් ඇවිල්ලා අපෙන් ලේ බොන්නේ හොරෙන්. මදුරුවා වැහුවා කියලා දැනගත්තොත් අපි පන්නනවා. නමුත් පන්නන්න පන්නන්න හොරෙන් හොරෙන් ඇවිල්ලා එයා හදන්නෙම එයාගේ බඩ පිරෙනකන් ලේ බොන්නමයි. අපිට නිින්ද ගියොත් හොරෙන් ඇවිල්ලා බීලා යන්න යනවා. නමුත් මදුරුවා අපෙන් ලේ බීවා කියලා ලේ බින්දුවක්වත් සමහරලාට ඔහුගේ බඩ පිරෙන්න වැඩි වෙන්න පුළුවන්. සඳහන් කරන්නේ මදුරුවෝ හොරෙන් හොරෙන් අපින් ලැබීවා කියලා මහා කල්පයක සාගර ජලයට වැඩි මොනතරම් ඉපදුනාද කියන කාරණාව හිතන්න බෑ කියලා මම සඳහන් කළේ ඒකයි. නමුත් ਸਰවඥතා ඥාණයෙන් දැකලා දේශනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ මිනිස්සුන්ට මේ කාරණාව මෙහෙම පැහැදිලි කරාම අනාගතයට යන්න යන්න ශ්‍රද්ධාව හීන වෙන්න හීන වෙන්න ධර්ම කාරණාව අතිශෝක්තියක් බවට පත් වෙන්න පුළුවන්. අදට එය එසේමයි. ජාතක පාළියේ සඳහන් වෙන බොහෝ කරුණු පිළිගන්න බොහෝ අය සූදානම් සූදානම් නැ අතිශෝක්තියක් හැටියට දකින්නේ. තුන් කල් දක්නා නුවණක් තිබිච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක එසේම මිනිසුන්ට ඒක තේරුම් ගන්න බැහැ කියලා. ඒ නිසා පැහැදිලි කළා අන්‍ය ශාසනවල හැම වෙලාවෙම දක්වලා තියෙන උදාහරණ ලොකුයි කාරණාව කුඩයි. නමුත් මේ බුද්ධ ධර්මයේ උදාහරණේ කුඩයි කාරණාව ලොකුයි කියලාම පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ. අන්‍ය ශාසනවල කාරණාව කුඩයි උදාහරණේ ලොකුයි කියලා සඳහන් කරාම සමහර වෙලාවට අපි දකිනවා ලොකු ගුණෙක් සාමාන්‍ය දකින්න ගුණෙකුට වඩා ලොකුයි. අපිට මුණ ගැහිච්ච කෙනෙක් අතින් සඳහන් කරන්න ඕනේ ලොකු ගුණෙක් දැක්කා කියලා. ගුණා ගොඩක් ලොකුයි. ඒක පැහැදිලි කරන්න ඕන නිසා අපි කියන්නේ ඇතෙක් වගේ ගුණෙක් දැක්කා කියලා. ඇත්තටම ගුණා ඇතෙක් වාගේ ලොකු ලොකු නෑ කාරණාව පැහැදිලි කරන්නයි එහෙම කිව්වේ ඇතෙක් වාගේ ගුණේ එතකොට උදාහරණේ ඇතා එතකොට උදාහරණේ ලොකුයි නමුත් කාරණාව කුඩයි පරාක්‍රම සමුද්‍රයේ දැකලා ආපු කෙනෙක් නොදැක්ක කෙනෙකුට විස්තර කළොත් සාගරයක් වාගේ වැවක් දැක්ක කියලා කියයි මොකද වැවේ තරම්ම විශාලයි ලොකු ඌරෙක් දැක්කොත් ගොනෙක් වාගේ ඌරෙක් දැක්කා කියලා කියන්නේ ඌරගේ ලොකු බව පෙන්වන්න ක්‍රමයක් නැති නිසා. එතකොට අන්‍ය ශාසනවල හැම වෙලාවෙම උදාහරණේ ලොකුයි, කාරණාව කුඩයි. නමුත් අභිධර්මය නොදන්නා, සිත් උපදින හැටි නොදන්නා, මේ බුද්ධ ධර්මයේ පිළිබඳව නොදන්නා අහිංසකයන්ට භාග්‍යතුන් වහන්සේගේ කරුණ අතිශෝක්තිය බවට පත් වෙනවා. ඇයි අභිධර්මයයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම දන්නේ නැති හින්දා. හිත උපදින හැටි, මැරෙන හැටි දන්නේ නැති හින්දා ඒ නිසා දේශනා කළා මේ බුද්ධඝමේ හැම වෙලාවෙම උදාහරණ කුඩයි කාරණාව ලොකුයි අපිට සඳහන් කළේ අම්මගෙන් දීපු කිරි සාගර ජලයට වඩා වැඩි කියලා වෙන උපමාවක් ගේන්න නැති හින්දා අම්මා වෙනුවෙන් හලාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා තමයි දේශනා කළේ මේ විදිහට අපිට භාග්‍යතුන් වහන්සේ කරුණ ගෙනහැර දක්වමින් මේ සංසාරයේ කෙබඳුද කියන කාරණාව පැහැදිලි කරලා තමයි සත්වයාට සංසාර සාගරයෙන් මිදෙන්න භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. අනන්ත අප්‍රමාණ කාලයක් සංසාරේ නරක තිරිසන් പ്രേත අසුර කියන සතර පායේ දුක් විඳින්මින් දුක් විඳින්මින් එන සත්වයා මේ භයානක සංසාර සාගරයෙන් එතරට ගන්න සම්මා සම්බුද්ධත්වයේ මා සොයාගත යුතුයි කියන උතුම් අභිලාෂයකින් උතුම් අදිෂ්ඨානයකින් අපි වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳින්න මහා වීරවන්ත බෝසතාණන් වහන්සේලා තීරණය කළේ මම කෙරෙහි අනුකම්පාවෙන් කියලා පෞද්ගලිකව කල්පනා කරගත්තොත් අපිට ඒ කාරණාව හොඳට හොඳට දැනෙනවා. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් උන්වහන්සේ සංසාරේ තනියමම බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී සම්පූර්ණ කළා. එහෙම පාරමී පුරාගෙන පුරාගෙන එනකොට සමහර වෙලාවට දරුවෙක් දන් දෙන්න වුණා. සමහර වෙලාවට බිරිඳක් දන් දෙන්න වුණා. සමහර කෙනෙක් කතා කරනවා තණ්හාව වැඩි හින්දලු දීපංකර බුදුරජාණන් වහන්සේ ගාව රහත්ුන් නැත්තේ. එහෙම සඳහන් කරන මිත්‍යා දෘෂ්ටියක් ලංකාවේ තියෙනවා. තණ්හාව වැඩි හින්දා දීපංකර බුදුරජාණන් වහන්සේ ගාව නිවන් දැක්කේ නැහැ කියලා. දීපංකර පාදමූලයේදී නිර්වාණ අවබෝධය ලබන්න රහත් වෙන්න සුමේද තාපසතුමාට අහන්න වෙලා තිබුණේ බණපද දෙකයි. නමුත් බණපද දෙකකින් සසර නිමා කරන්න තිබිච්ච උත්තරයන් වහන්සේ තවත් මහා කල්ප අසංඛ්‍ය 4.1ක් මේ සංසාරේ අප්‍රමාණව දුක් විඳින්න තීරණය කළේ තනියම නිවන් දකින්න නෙමෙයි සසර දුක් විඳින සත්‍යයා සසරෙන් එතරට ගෙනියන්න ඕන නිසායි. වීරියවන්ත මහා පුරුෂයෝ තනියම තමන්ගේ කාර්යය සම්පූර්ණ කරගන්නේ නැහැ. උදාහරණයක් සඳහන් කළොත් එක පැත්තකින් ගින්නක් පැතිරීගෙන පැතිරීගෙන එන වරටේ අපි බේරෙන්න දුවගෙන දුවගෙන දුවගෙන යනවා අපිට හම්බ වෙනවා ඒ දුවගෙන ආරක්ෂාව හොයාගෙන යනකොට කට ගාවට පිරීලා ගලාගෙන යන මහා ගංගාවක් මෙගොඩ හිටියොත් ගින්නෙන් පිච්චෙනවා ගඟට පැනනොත් ගඟේ ගහගෙන ගිහිල්ලා මැරෙනවා ඉවුරේ හිටගෙන ඉන්නවා මොනව කරන්නද ගඟට පයින්නත් බයයි ඒත් මැරෙනවා ඉවුරේ හිටියොත් ඒත් මැරෙනවා දැන් කරන්න දෙයක් නැහැ හැබැයි ඔය අතර කලාතුරකින් දුවගෙන එනවා මේ ගඟට පැනලා පීනන්න පුළුවන් ශක්තිවන්තයෝ. කල්යාණ මිත්‍ර වූ හැබෑ ශක්තිවන්තයෝ මේ පිරිස මෙතරට වෙලා කෑ ගහන වෙලාවේ තනියම ගඟට පැනලා ජීවිතේ බේරගෙන පීනන්නේ නැහැ කියලා සඳහන් කරනවා. පුළුවන් නම් ගෙනියන්න ගෙනියන්න පුළුවන් තරම් අරගෙනම තමයි අරගෙනම තමයි එතරට යන්නේ. ආන් ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේලාට තනියම නිවන් දකින්න අවස්ථාවල් ඕන තරම් තිබුණා මෙච්චර කල් එන්න ඕනකම තිබුණ නැහැ. නමුත් මේ සසර නැමැති සාගරයේ අතරමං වෙලා දුක් විඳින අහිංසක අපි වාගේ අය මේ සතර පායෙන් ගොඩ ගන්නම තමයි උන්වහන්සේ තනියම වීරිය වඩන්ඩ වීරිය වඩන්ඩ යෙදුනේ. ඒකයි වීරියවන්ත උත්මයන්ගේ හැටි. හැබැයි මේ විදිහට බෝසතාණන් වහන්සේගේ පටන් බුදුරජාණන් වහන්සේටත් නිඳා කරන අය ඒ අයම පිළිගන්නවා අපි නිවන් දකින්නේ උන්වහන්සේ නිසාමයි කියලා. ඒ වුණාට අපිට නමුත් නිවන කියලා දෙන්නේ බුද්ධත්වයේතාවේ උන්වහන්සේ ලෝභකම හිඳ නැත්නම් මේ සසර පවතින තියෙන තණ්හාව හිඳ කියලා අර්ථකථනය කළාම හිතගුණ වේදීත්වය කියන එක කොහේ තියෙනවද කියන කාරණාව හිතා ගන්නවත් හිතා ගන්නවත් ඔය එන අතරේ දරුවෝ දුන්න බිරිඳක් දුන්නා බොහෝ වාරවල සමහර කෙනෙක් ඒකත් ප්‍රශ්න කරනවා ඒ අනුන්ගේ ජීවිත දුන්නේ Tamanta බුදු වෙන්නේ නමුත් ඒ බුදු පිරිස ඒකට කවදාවත් අමනාප වෙච්ච අයද? බෝසතාණන් වහන්සේ තමන්ගේ විසව දන් දෙනකොට කවදාවත් අමනාපෙන් ගියාද? දේශසිතක් පහළ වුණාද? දරුවෝ දන් දෙනකොට අමනාපයක් දේශසිතක් තිබුණේ නැහැ. ඒකයි සඳහන් කළේ මේ බුද්ධ ධර්මයේ නොදන්නා තාක්කල් පැටලෙනවමයි කියලා. මේ බුදු පිරිස අතීතයේ ඉඳලම උන්වහන්සේත් එක්ක එනවා. උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් එක සිටුවරේ රාජ්‍යරුවන්ගෙන් ණයක් ඉල්ල ගන්නවා. හැබැයි සිටුවරයාට ණය ගවන්න බැරුව යනවා. දෙන්නම් කියපු කාලෙට ණය ගෙවපු නැති නිසා රාජ්‍යරුව සිටුවරයයි සිටු පැවිලි ඥාතීන් ඇතුළු සියලුම දෙනයි හිරගත කරනවා. සිටුවරයක් ඇතුළේ පවුලේ අය ඇතුළු ණයදෑයෝ සියලු දෙනාම ඇතුළේ. දැන් හිරකූඩුව ඇතුළට වෙලා මේ සිටුවරයාට පුළුවන් ද කවදාවත් රජුරුවන්ගේ ණය ගෙවලා එළියට යන්න. කොහෙන් හම්බ කරන්නද ඔක්කොම ඇතුළේනේ. ආන් ඒ හින්දා මේ සිටුවරයා තමන්ගේ ඥාති පිරිසට කතා කරලා කියනවා මම රජුරුවන්ගෙන් අවසරයක් අරගෙන එළියට යන්න. හැබැයි ඕගොල්ලෝ ඇපවෙන්න ඕනේ. මම එළියට ගිහිල්ලා මුදල් හම්බ කරලා රජුරුවන්ගේ ණය ගෙවලා ඕගොල්ලෝ මේ හිරගෙදරින් එළියට ගන්නවා. ඕගොල්ලෝ මාව විශ්වාස කරන්නේ. හැබැයි මං එළියට ගියාම කලබල කරන්නේ නැහැ කියලා මට ඇප වෙන්නේ. ඒ සියලු දෙනාම සිටුවරයට ඇප වෙනවා. එහෙනම් ඔබ එළියට ගිහිල්ලා අපිව බේරගන්න එළියට යන සිටුවර රජුරුවන්ගෙන් විශේෂ අවසරයක් අරගෙන වහවහ නොපමාව ධනෙ රැස් කරලා රජුරුවන්ග ණය මුදල ගෙව්වට පස්සේ රජුරුව සියලු දෙනාම කෙරෙන් නිදහස් කළා. බෝසතාණන් වහන්සේලා මොකද්ද කරන්නේ? පින්නතුනි ඔබත් මමත් සංසාරේ නැමැති හිරගේ ඇතුලේ හිර වෙලා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා අපාය යනවා පෙරේත ලෝකේ යනවා තිරිසන් ලෝකේ යනවා සමහර දවසක දිව්‍ය ලෝකෙත් යනවා, තව කාලෙක බ්‍රහ්ම ලෝකෙත් යනවා. නැවත එයින් පිට වෙන ආපහු දිව්‍ය ලෝකෙට වැටිලා, මනුස්ස ලෝකෙට වැටිලා ආයෙත් නිරයට වැටෙනවා. මේ සංසාර චක්‍රයේ මේ හිරගේ ඇතුලේ අපි අතරමං වෙලා ඉන්නේ. කවුද කවදා හරි දවසක මේ හිරගෙදරින් අපි එළියට ගන්නවා නම් එළියට ගන්න. අපි එළියට ගන්න තමයි ඒ අති උත්තමයන් වහන්සේ මේ සංසාර හිරගෙදර ඇතුලෙන් එළියට ගියේ. බෝසතාණන් වහන්සේ අර සිටුවරයා ධනෙ හම්බ කරනවා වගේ රෑදවල් නොබලා උන්වහන්සේ අනේක අප්‍රමාණ දුක් විඳ විඳ දුක් විඳ විඳ ජීවිත පරිත්‍යාග කර කර පාරමිතා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා අන්තිම ආත්ම භාවයේ මහ පොළොව කම්පා කරව කරව දන් දීලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත භවනයේ වැඩ ඉඳලා මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 29ක ගිහි කාමභෝගී ජීවිතයක ගෙවලා ගිහි ගෙදරින් සදහටම සමු අරගෙන ලෞතර සම්මා සම්බුද්ධත්වය ලබාගත්තා කියලා කියන්නේ උන්වහන්සේ හිරගෙදරින් සදහටම එළියට ගියා කියන එකයි. උන්වහන්සේ හිරගෙදරින් එළියට ගිහිල්ලා අපි එක්කෙනා එක්කෙනා එක්කෙනා එක්කෙනා මේකෙන් එළියට එළියට ගත්තා. නමුත් බුද්ධත්වය ලබන තාක්කල් උන්වහන්සේ අපිට ධම් දේශනා කරන්න උත්සාහ කළේ නැහැ. බෝසතාණන් වහන්සේ ධම් දේශනා කරලා කටයුතු කළා. බෝධිසත්ව ධර්ම පුරාගෙන එනකොට සත්පුරුෂයෙක් හැටියට සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන තාක්කල් කාටවත් මහලකුවට බණ කියන්න ගියේ නැ බුද්ධත්වයේ ලබලා ඉවර වෙලා තමයි අනික් අයට පිහිටුනේ ඒ කියන්නේ සංසාරයෙන් උන්වහන්සේ එළියට ගියා. දැන් උන්වහන්සේ නැත්te එතකොට එළියට වෙලා භාග්‍යතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අපි දිහා බලාගෙන ඉන්නේ. මේ මොහොත වෙනකොටත් උන්වහන්සේගේ කරුණාව අපිට හම්බ වෙලා තියෙන්නේ. නමුත් මුලින්දලම සඳහන් කළා වගේ මේ බුද්ධ ධර්මයේ තේරෙන්නේ නැති අයට හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අපිට පිහිට වෙනවා කියලා. මේ සංසාරේ ගත වෙන තප්පරයක් තප්පරයක් ගානේ රැස් වෙන්නේ අප්‍රමාණ පවුමයි. උන්වහන්සේට එදා බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්න උදව් කරපු පිරිස තමයි ඔය 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. උන්වහන්සේගේ ඥාති පිරිස ඒ තමයි එදා හිරගේ ඇතුලේ හිටපු අය. ඒ තමයි එදා ඇතුනේ එළියට යන්න අපි දන් දෙන්න. නමුත් ඔබ වහන්සේ අපි දන් දුන්නා කියලා අපි තරහ වෙන්නේ තරහ වෙන්නේ නැහැ. ඒ අපි දවසක නිදහස් කරන්නේ. යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා පාරමී පුරාගෙන එන්න බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන්ද මුලින්ම පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ගාව ප්‍රාර්ථනා කරපු තැන ඉඳලා මතක් කරනවා ස්වාමීනි මතකද භාග්‍යතුන් වහන්සේ මම එතන හිටියා මතකද කියලා අහනවා එහෙම ක්‍රමක්‍රමෙන් අහගෙන අහගෙන එනකොට සඳහන් කරනවා ස්වාමීනි ඔය ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මම යක්ෂයන්ට දුනවා අනන්තය අප්‍රමාණයි. මම සල්ලාලයන්ට දුන්නවා අනන්තය අප්‍රමාණයි. මම එක එක්කෙනාගේ වැඩකාරකමට රාජ මහේෂිකාවක් ඇටියෙද හිටපු මම ගෙවල් වල වැඩකාරකමට දුන්නවා අනන්තය අප්‍රමාණයි. නමුත් ඔබ වහන්සේ එහෙම කළේ අපිට පිහිට ඒ කිසිම දවසක ඔබ වහන්සේත් එක්ක මම අමනාපයක් ඇති කරගත්තේ නෑ ස්වාමීනි. මම දන්නවා දවසක මේ භයංකාර සංසාරයෙන් ඔබ වහන්සේ මං ඈතර කරනවා කියලා අද ඒ පිහිට මම ඔබ වහන්සේගෙන් ලැබුවා ස්වාමීනි මට පිරිනිවන් පාල ඒ සෝය භුක්ති විඳින්න අවසර දෙන්න කියලා තමයි වන්දනා කරලා ඇය පිරිනිවන් පාන්න යන්නේ. එහෙනම් ඒ අය අපි වෙනුවෙන් අනන්ත කැප වුණා. ඒ දන් දුන්න දරුවෝ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් තමයි ඒ සියලු දුක් ඉවසලා තියෙන්නේ මේ සංසාරයෙන් එළියට යන්න ඕන නිසා. මං කියවා මේ වෙනකොටත් භාග්‍යතුන් වහන්සේගේ පිහිට අපිට ලැබෙමින් තියෙනවා කියලා. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාථමිකම සීලය හැටියට පංසීල්. මෙන්න මේ පංච සීලය ආරක්ෂා කරන්න කියලායි දේශනා කළේ. සීලේ එක එක මට්ටම් දේශනා කළානේ. පංසීල් තියෙනවා. බෝසත්වරු ආරක්ෂා කරපු ආජීවාෂ්ටමක සීලය තියෙනවා. අෂ්ටාංග සීලය, නවාංග උපෝසතේ, දසාංග උපෝසතේ. එතකොට ඒ දසාංග උපෝසතේ ගෘහස්ත දස සීලය, සාමණේර දස සීලය කියලා ආය කොටස් දෙකකට කැඩෙනවා. ඊළඟට දෙවියන් බඹුන් මරුන් සහ මහරහතන් වහන්සේලා පවා වන්දනා කරන උපසම්පදා සීලය කියන විශ්වයේ තියෙන අතිදැවැන්තම සීලය බුදුරජාණන් වහන්සේ සීල මට්ටම් වලින් පැහැදිලි කරලා මේ වාද වෙලා ඉන්න ඔබට භාග්‍යතුන් වහන්සේ කවදාවත් දේශනා කළේ නෑ නිරන්තරයෙන් මට සිල් මත ඉන්න කියලා. නිරන්තරයෙන් ආජීවාෂ්ටමක සීලේ පිහිටලා ඉන්න කියලා දේශනා කළේ නැතුව ඔබට දේශනා කළේ දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරගන්න කියලා. පන්සිල් රකින්න කෙනාට පෞසිද්ධ වෙන්නේ නැද්ද? කෙලස් 1500කින් තෝරලා බේරලා අරගෙන අපිට මේ ආරක්ෂා කරන්න කිවි කරුණු කීයක්ද? පහ. 1495ක් පැත්තක තියලා අපිට කීවා දක්ෂයි නම් මේ පහ රකින්ද හැබැයි මේක රකින්න අදක්ෂ වුණොත් ආය මනුස්ස ජීවිතයක් හොයාගන්න පහසු වෙන්නේ පහසු වෙන්නේ නැහැ. එතකොට අර කෙලස් 1500 අයින් කරපු 1495 මොනවද? අම්මට බැන්නොත් ඒත් අපමණ පව්. නමුත් පන්සිල් රකින්න කෙනෙක් අම්මට බැන්නා කියලා එයාගේ එක සිල්පදයක්වත් paludu වෙන්නේ අම්මට බැන්න පන්සිල් කැඩෙන්නේ නැහැ. තාත්තට දොස් කීවා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. කාට හරි පාරක් ගැහුවා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. නමුත් දේශසිත උපදින උපදින වාරයක් ගානේ අපිට පෞසිද්ධ වෙන්නේ පෞසිද්ධ වෙනවා. පිප්පලි කුමාරයා මේ කාරණාව මාස ගානක් සාකච්ඡා කළත් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා කරුණු බොහොම කෙටි කරලා අපි සිහිපත් කරමු. අපේ ඇයට මතකයි අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයට තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ. කෝටි නෙමෙයි ප්‍රකෝටිපතියෙක්. එක දවසක් එයාගේ කුඹුරු යාය මැද්දෙන් යන වෙලාවේ කුඹුරු හානවා. කර දාස් ගානක කුඹුරු යාය. අපිත් දකිනවා අපිත් හානකොට නගුල පිටිපස්සෙන් සත්තු යනවා හරියට. කොක්කු, මයිනෝ, ගිරව්, කොබෙයෝ ආදී සත්තු ඒගොල්ලෝ මේ නගුල පිටිපස්සෙන් යන්නේ නිකම්මද? හානකොට සත්තු මතුවෙනවා. ඒගොල්ලෝ අහුල අහුල තමයි මේ යන්නේ. පිප්පලි කුමාරයා දැක්ක හාන එක පිටිපස්සේ හාපු එකේ ඉන්න කුරුල්ල කොට සත්තු කොට දැකලා ඇහුව මොනවද අරගොල්ලෝ හාපු එකේ අර කන්නේ අහුල අහුල කියලා. ඒ වෙලාවේ කුඹුරේ හිටපු පිරිස සඳහන් කරා ස්වාමීනි හාන කොට මතුවෙච්ච සත්තු කනවා. මහා සංවේගයක් ඇති වෙලා ඇහුවා ඒකේ පව කාටද යන්නේ කියලා. අර පිරිස සඳහන් කළා ස්වාමීනි ආදායම ගන්න ඔබ වහන්සේ නම් පව් බාර ගන්න වෙන්නේ ඔබ වහන්සේ තමයි කියලා. ආන් මේ වෙලාවේ තමයි කලකිරලා තීරණය කළේ මේ සියල්ලම අතහැරලා මම දැම්මම මේකෙන් මිදෙනවා කියලා. භද්‍ර කුමාරී මේ වෙලාවේ ගබඩාවට ගිහිල්ලා ගෙදර. ගබඩාවේ තිබුණ මුං කව්පි හාල් ආදී ධාන්‍ය වලට ගුල්ලෝ හැදිලා පණු කඳුළු හැදිලා. අය ඒව ඔක්කොම ඇද ඇද ඇද ඇද බල බලා සේවිකාවන්ට කිව්වා මේ ඔක්කොම අවුවේ දාන්න. අරගොල්ලෝ ඔක්කොම අවුවේ දාලා ගන්නවා. භද්‍ර ටික වෙලාවක් ඉඳලා මේ පැත්තෙන් එනකොට අර ධාන්‍ය පැදුරු ගාව කුරුල්ලෝ කොබෙයියෝ පිරිලා අරගොල්ලන්ට කතා කරලා හුව මොනවද රාහුලා හුල කන්නේ ස්වාමීනි ඒ ධාන්‍ය වල හිටපු ගුල්ලෝ අනු අවුලලා කනවා ඒකට සංවේගයක් ඇති වෙලා ඇහුවා කවුද ඒකේ පව බාරගන්නේ කියලා. අවුවේ දාන්න කී ඔබතුමියනේ පව බාරගන්න දෙන්නේ ඔබතුමිය තමයි කියලා. තීරණය කළා මේ ගිහි ගෙදර මෙච්චර දුක නම් මගේ ස්වාමියා ආපු ගමම්ම මං ගිහි ගෙදරින් මිදෙනවා කියලා. ස්වාමියා ඇවිල්ලා බිරිඳ කතා කරන්න කලින් කියනවා මම යනවා කියලා. ඔබතුමා එනකන් තමයි මමත් හිතියේ මමත් යන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කළේ නෑ කවදාවත් ගොවිතැන් කරන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ ගොවිතැන් කරන විදිහක් දේශනා කරලා තියෙනවා. ගොවිතැන් කරන්න එපා කිව්වේ නැහැ. හැබැයි කෘමිනාශක යොදන්න එපා කියලා දේශනා කළා. ගොවිතැන තහනම් කළේ නැහැ. එනිසා අතීතයේ කුමිනාශක යෙදුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට මීපැණි කන්න එපා කියලා දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කිරි බොන්න එපා කියලා දේශනා කළේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. කිරි බොනවා නම් ඒත් පව් කියලා. නමුත් මජ්ක්‍ධිම නිකායේ මහා ගෝපාලක සූත්‍රයේ දේශනා කළා කිරි දොවන්න පැටියට තියලා. එයාගේ කොටස තියලා වැඩි කොටස අරගන්න කියලා දේශනා කළේ. ඉතින් ඒ කරුණ නමුත් ඒ කිරි දොවා ගන්න එක ඒකේ පාපයක් නැතුව නෙමෙයි. නියර කොටනකොට නියර බඳිනකොට කුඹරහානකොට පාපයක් නැතුව නැතුව නෙමෙයි. කර්ම පහක් සම්පූර්ණ කරගෙන ප්‍රාණඝාත කර්මපතයක් එතන සම්පූර්ණ වුණේ නැති වුණාට එතන පාපයක් තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිහිල්ලා කියනවා ස්වාමීනි පැංගල දන්න බෑ කියලා. එන් වහන්සේට රහත් වෙන්න කලින් සක්වලවල් දහසක් බලන්න පුළුවන් දිවසක් පහළ වෙනවා. ඒ වෙලාවේ දේශනා කළ අනුරුද්ධ පෙරාගෙන වළඳන්න කියලා. ස්වාමීනි පෙරාපු එකෙත් සත්තු කීවා. අනුරුද්ධ කොහොමද බැලුවේ? ස්වාමීනි දිවසින් බැලුවා කිව්වා. අනුරුද්ධ දිවසින් බලන් දෙපා. පෙරලා පානය කරන්න. කුඹුර හාන කොටත් පව්, නියර කොටන කොටත් බඳින කොටත් පව්, ගොයන් කපන කොටත් පව්, පාගන කොටත් පව්, බඩවුලම් කරන කොටත් පව්, වීතම්බන කොටත් පව්, බක් වේන කොටත් පව්. ඒ හැම එකම අපිට ඇහැට පේන්නේ නැති සත්තු ඉන්නවා. අභිඥාලාභියෙක් බෙදාගත්ත බත් පිඟාන දිහා අභිඥාවෙන් බැලුවොත් කවදාවත් බත් කටක්වත් කටේ තියාගන්න වෙන්නේ වෙන්නේ නෑ. ඒකේ ඒ තරම්ම සත්තු ඉන්නවා. ආන් ඒ හින්දා දේශනා කළා දිවසින් බලන්න එපා. පියවි ඇහැට පේන්නේ නැත්තම් ඔබ ඒක පාවිච්චි කරගන්න. කෙනෙක් වෙලාවක හිතන්න පුළුවන් මම තනියමනේ අද කියලා. ධර්මයේ හරියට දන්නවා නම් ඒ තනිකම දැනෙන්නේ නෑ මේ ලෝක ජනගහණයට වැඩි සත්තු මේ උපාදානස්කන්ධය ඇතුලේ ඉන්නවා. එතකොට කොහොමද මම තනි වෙන්නේ? නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට එපා කිව්වද පණුදේත් පාවිච්චි කරන්න. බුදුරජාණන් වහන්සේ අපිට එපා කිව්වද තුවාලවලට බෙහෙත් දාන්න. තුවාලයක ඉතාසියුම් පණුව ඕන තරම් ඕන තරම් ඉන්නවා භාග්‍යතුන් වහන්සේ තුවාලවලට බෙහෙත් දාන්න එපා කියලා දේශනා කළේ. ආන් ඒකට තමයි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේ ඔක්කොම අපිට දේශනා කළා නම් මේ ඔක්කොම පව් මෙව්ව කරන්න එපා කියලා. එතනදී අපිට හිතෙනවා මේකේ ජීවත් වෙන්න බෑ ලබාපු ජීවිතේ සියදිවි හානි කරගන්නව ආරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේ අපිට පිහිට වෙලා තියෙන හැටි. ඒ නිසා දේශනා කළේ ඇහැට පේන සතෙක් මරන්න එපා. නොපෙනෙන සතෙක් ගැන කරන්න දෙයක් නැහැ. එහෙම නම් ජීවත් වෙන්න බැරුව යනවා. ඒ ඔබට මට පිහිටෙච්ච හැටි. මේක කාරණාවක් මම සඳහන් කළේ තව සීමාවක් නැහැ ඒ කරුණු. පිළිතුරේ පැහැදිලි කළා නමුත් මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච අය ආපහු මැරිලා සුගතියට එන්නේ කොච්චරක් කියලාද? එක දේශනාවක් කළා මනුස්ස චුති කියලා. මනුස්ස චුති සූත්‍රය. එතන දේශනා කරනවා මේ ශ්‍රී හස්තයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ නිය ධාතුව මතට වැලි ටිකක් මහ පොළොවෙන් අරන් තියා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නිය පොත්ත මත වැලි හිටින්නේ වැලි හිටින්නේ නැහැ. ශරීර ධාතුවේ හැම මත දූවිලි රැඳෙන්නේ නැත්නම් ඊට වඩා රළු පස් නිය පිට කොහොමවත් රැඳෙන්නේ නෑ ඒ නිසා අට කතාවේ සඳහන් කරනවා අදිෂ්ඨාන කරලා ඉතියාගන්න කියලා. භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි මගේ නියපිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පෘථුවියේ තියෙන වැලිද වැඩි කියලා. ස්වාමීනි නියපිට වැලි ප්‍රමාණයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් ලක්ෂ ගුණයකින් කෝටි ගුණයකින් ප්‍රකෝටි වාරයකින් හිතා ගන්න බැරි වාර ප්‍රමාණයකින් මහ පෘථුවියේ පස්ම පස්ම වැඩි මේ පොතේ තියෙන ඊටාම තාම සුළු ප්‍රමාණයයි කියලා. ඒක පෙන්වලා දේශනා කරනවා මහණ මේ ලෝකේ මැරෙන අය අතරින් මෙන්න මේ නියපිට තියෙන පස් ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි ආපහු සුගතියට එන්නේ කියලා. නියපිට තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි සුගතියට එන්නේ. අනික ඔක්කොම කොහාටද? අනික් සේරම නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායට. අපි පිණිසුන් දන්නවද ඒ පැහැදිලි කිරීම සූත්‍රයේ එහෙම තිබුණට අට කතාව විස්තර කළේ කොහොමද කියලා. ඔබේ මාපටැංගිලි නියපොත්ත දිහා බලහම ඔබ නිය කපනවනේ. නිය කපහම බලන්ද මස් ඇලිලා නැති ටිකක් තියෙනවා සුදු පාටට ඉස්සරහට ඇවිල්ලා. හැම කෙනෙක්ම නියපොත්ත කපහම මස් ඇලෙන්න කැපුවොත් අපේ රිදෙනවනේ අපිට. ඒ නිසා මස් නොකැපෙන්න අපි බොහොම චුට්ටක් ඉඩ තියලා තමයි කපන්නේ. ඒ ටික සුදු පාට පේන වෙනම. හිතාගන්න බැරි මේ වැලි ටික තියාගත්තේ අන්නේ ඒ ටිකේ කියලා සඳහන් කරන්නේ මුළු නියපොත්ත උඩම නෙමෙයි කියලා. අර සුදු පාටට මස් ඇලෙන්නේ නැතුව පේන චුට්ටේ තමයි වැලි ටික තියාගෙන තියෙන්නේ. මේකත් අඩු ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ කියලායි දේශනා කරුවේ. තරම්ම සසර තරම්ම මේක භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එක උදාහරණයක් සඳහන් කළොත් පංච පුබ්බස නිමිත්ත සූත්‍රයේ මේකට ගලප ගන්න ඕනේ අපූර්ව සූත්‍රයක්. නමුත් මේ දේශනාව සමහර විට ඔබ ඕන තරම් අහලා ඇති නිසා කාල වේලාව ඉතුරු කරගන්න ඔබ අපහසුතාවයටපත් වෙයි කියලා මම ඒ තරම් දීර්ඝව සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මතක තියාගන්න තියෙන අපි කාලයක් කාලයක් අපි හිතියේ බඹලෝ. අද ඔතන වාඩි වෙලා විනාඩි 5ක් කකුල් දෙක එක විදිහට තියාගෙන ඉන්න බැරි වුණාට එදා බඹලෝදී අවුරුදු 10 ගණන් එකම ඉරියව්වෙන් ඇස් දෙක පියාගෙන කොණ්ඩ කෙලින් තියාගෙන ධානයට සමවැදලා හිටපු බ්‍රහ්මයෝ අපි. ආන් ඒ හේතුව හැමදාම පවත්වන්න බැරි වෙච්ච හින්දා අපි බඹලවෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙට වැටුණා. දිව්‍ය ලෝකේ උසස් උසස් මට්ටමින් ඇවිල්ලා ඇවිල්ලා සමහරලාට පල්ලහැටම වැටුණා. පංචපුබ්බ නිමිත්ත සූත්‍රේනුත් කරුණු එකතු වෙච්චහම මූලාශ්‍රය වගේ අපි හොයලා බලන්න දේශනාවල් අහලා බලන්න එහි ඉඳලා එතන පවතින බැරි හින්දා අපි වැටුණා මනුස්ස ලෝකෙට. එහෙනම් සප්තකාම ස්වර්ග ලෝකවල තියෙන පල්ලහැම පල්ලහැම ලෝකේ. හැබැයි එදා අඳන දෙවියන්ට තාම චුත වීමේ නිමිති පහළ වෙලා නැති දෙවියෝ කීවේ පින්වත ඔබ මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ ඉපදිලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම අහලා ශ්‍රද්ධාවේ මනාව පිහිටලා ආපහු අපි ගාවටම එන්න. manuss ලෝකෙට යන්න මනා පිහිටීමට පිහිටලා ශ්‍රද්ධාවෙන් දරාගෙන ආපහු අපි ගාවටම එන්නේ නමුත් මෙහි ආවට පස්සේ පිළිතුරේ ඕක අමතක වෙනවා. මේ දෙවිවරුන්ට එහෙම කීවහම මනුස්ස ලෝකෙට යන්න කීවේ. මේ දෙවිවරු බලනවා මනුස්ස ලෝකෙ කොහෙද යන්නේ කියලා. අපිට වඩා හුඟක් ප්‍රඥාව තියෙන අය. මනුස්ස ලෝකෙ කියහම ඇමරිකාවේ ගිහිල්ලා ඉපදෙන්නත් පුළුවන්. ජපානයේ ඉපදෙන්නත් පුළුවන්. ඒ තවත් බොහොම දියුණු රටවල් වල ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාවන්ත දෙවිවරු එහෙම සැප තියෙන තැනක ගිහිල්ලා ඉපදෙන්න තීරණය කරන්නේ නැත්තේ කරුණු දෙකක් සම්පූර්ණ වෙන්නේ නැති හින්දා. කරුණු තුනක් බලනවා දෙකක් සම්පූර්ණ වෙන්නේ නැහැ ඇමරිකාවේ ඉපදුනොත්. ජපානයේ එංගලන්තයේ එහෙ ඉපදුනොත් සම්පූර්ණ වෙන්නේ කරුණු දෙකක්. මොකක්ද මේ සම්පූර්ණ නොවෙන දෙක? එක සම්මාදිට්ඨිය. දෙක සත්පුරුෂයෝ. ඔය දෙගොල්ලම නැහැ. සත්පුරුෂයා කියලා කියන්නේ අපිට හිතෙන හිතෙන දේවල් ගෙනල්ලා දෙන වෙනාට නෙමෙයි. ඉල්ලන ඉල්ලන දේවල් සපයන එකට නෙමෙයි සත්පුරුෂයා කියන්නේ. සත්පුරුෂයා කියලා කියන්නේ සංසාරයෙන් එතරට අරන් යන්න වෑයම් කරන කෙනාට. ඇමරිකාවේ ඉපදුනොත් එහෙමයි හම්බ වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියක් නැහැ, සත්පුරුෂයොත් නැහැ. එතකොට මේ ලංකාව වගේ රටක මේ කාරණාව තව පැතිරලා කතා කරන්න ඕනේ. නමුත් අපේ පින්නතුන් සියලු දෙනාම මෙහි ඒ හින්දා අපි මේ කාරණාව මෙතෙන්ට එකතු කරගත්තොත් ධර්ම කාරණාවට හානි නොකර ලංකාවේ වාගේ රටක බෞද්ධ පවුලක ඇවිල්ලා ඉපදුනේ මේ බුද්ධ ධර්ම හින්දාම තමයි. ප්‍රාර්ථනා කරලාමයි මෙහි ආවේ. නැත්නම් ලංකාවේ තවත් ඉපදෙන්න පවුල් ඕන තරම් තිබුණා. අපි ඇයි එහෙ නොයා බෞද්ධ පවුලකට ආවේ? ඒ අන් සියලු දෙනාටම වඩා සුවිශේෂී කුසලයක් තිබිච්ච නිසා මෙහි ආවෙම සම්මා දිට්ඨිය ලබලා සත්පුරුෂෝ ආශ්‍රය කරලා තුන්වෙනි කාරණාව තමයි ධනය. සම්මා දිට්ඨියත් ලැබිලා සත්පුරුෂයොත් ලැබිලා ධනයක් තිබුණොත් හොඳයි. ඒක තුන්වෙනි එක මොකටද? ඒක වියදම් කර කර වියදම් කර කර තව කුසල් පුරවා ගන්න ජීවිතේට. ඒකටයි ධනය ඕනේ. මට පංචකාමයෙන් සැප විඳින්න නෙමෙයි ධනය ඕනේ. මේකෙන් මිදෙන පාර හදාගන්න. ඒ වුණාට මෙරෙලා ඉපදිච්ච අපිට ඒක අමතක වෙනවා. සත්පුරුෂයා වුණේ එතෙන්ටයි ඒක මතක් කරලා දෙන්නේ. අපේ ඉන්න සමාජයේ මේ දිව්‍ය ලෝකේ ඉඳලා ආවා කියලා කියන්නේ ඕන තරම් හේතු සාධක හේතු සාධක තියෙන ඕන තරම් අපි හිතුවේ නෑ විතරක්. ඒක කාරණාව විතරක් සඳහන් කරලා අපි තව ටිකක් ඉස්සරහට ගිහින් ධර්මදේශනාව ඉවර කරමු. දැන් මේ ඉන්න සියලු දෙනාම මම හිතන්නේ ඔය රූපවාහිනී යන එක එක ඔය තරු තෝරන වැඩසටහන් තියෙනවා. හැමෝම ඒවා බලනවා. සමහර විනිසුරුවරු අවුරුදු 35, 40, 50, 55 ගිහිල්ලා ජීවිතේ පරිණත අත්දැකීම් අරගෙන ඒ ඒ ශේස්ත්‍රවල නැටුම් ශේස්ත්‍රයේ, වැයුම් ශේස්ත්‍රයේ, ගැයුම් ශේස්ත්‍රයේ හරි පරිණත අය උපාධිධාරී අය මෙරට පිටරට අය නම් ඒ තමයි මේ තරඟ විනිශ්චය කරන්න ඉන්නේ. නමුත් සමහර වෙලාවක ඔබත් හොඳට දකිනවානේ. සමහර චූටි දරුවෙක් අවුරුදු 7යි 8යි 10යි අර විනිශ්චයකාරයන්ගේ ඇස්පිය වෙනවා. ඒගොල්ලන්ට ඉඳගෙන ඉන්න තැනින් හිට වෙනවා. මේ පුංචි දරුවා ඉදිරිපත් කරන ගීතයේ තියෙන අපූර්වත්වය, දක්වන නර්තනයේ තියෙන අපූර්වත්වය, වාදනයේ තියෙන සුවිශේෂී හැකියාව අර පුද්ගලයාට හිතාගන්න හිතාගන්න බැරුව යනවා. අපිට තේරුන්නේ මේගොල්ලෝ ළඟම ආත්මේ දිව්‍ය ලෝකවල හොඳට ගයලා ආපු පුරුද්ද මේ තියෙන්නේ කියලා. දිව්‍ය ලෝකවල හොඳට නටලා අප්‍රමාණ සැපනේ. දිව්‍ය ලෝකවල දිව්‍යමය තූර්ය භාණ්ඩ අප්‍රමාණව වාදනය කරලා ආපු පුරුද්ද මේ මහා ගාන්ධර්වයන් පරද්දන්න තරම් මේ කරන්නේ ඒ පුරුද්ද කියලා අපිට ඒක තේරුන්නේ නමුත් ඒගොල්ලෝ එහෙන් චුත වෙලා ආවේ එහෙන් ආවේ මෙහෙ ඇවිල්ලා නටන්න හිතාගෙන නෙමෙයි. ආර්ය සත්පුරුෂය හොයාගෙන සම්මාදිට්ඨිය පිහිටලා ආයේ ගොඩාක් කුසල් රැස් කරගෙන කලින් නටාපු දිහාට යන්න කලින් ගයාපු දිහාට යන්න ආවේ. නමුත් ඒක මෙරිලා ඉපදුනහම අමතක වුණානේ. දැන් ඊට පස්සේ අපිට සත්පුරුෂෝ හම්බ වෙච්ච නැති නිසා මෞපිය උත්සාහ කරුවේ ඉඩම් විකුණලා හරි ඇඟමස විකුණලා හරි මේගොල්ලෝ පළවෙනි තැනට තල්ලු කරන්න පුළුවන් නම් එතෙන්ට. හැබැයි කවදාවත් බණක් අහන්න තුනුරුවන් වඳින්න, පන්සිල් රැකවන්න, ගුණධර්ම පුරවන්න, දන් දෙවවන්න, ඒගොල්ලෝ මේ දරුවෝ යොමු කෙරුවේ සමහර කට්ටියට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි ඉපදිලා යමක් තේරෙන පුංචි වයසේදීම පුදුම ආසයි බුදුන් වඳින්න, හරි ආසයි බණ අහන්න, හරි ආසයි සිල් ගන්න. එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. මට මුලින් හිච්චයත් ඕන තරම් ඉන්නවා. බොහොම චූටි වයසේ. වැඩිහිටියෙකුට සිල් අරගෙන උදේ සිල් අරගෙන හැන්දෑවේ යන්න දඟලනවා. නමුත් සමහර චූටි ළමයි ඉන්නවා දවසේ හැමාරේ දෙකේ තුනේ ඇවිල්ලා දසසිල් සමාදන් වෙලා ඉන්නවා. කිසිම අමාරුවක් අපහසුාවක් නෑ. ඒ ධම්ම ලෝකවල දිව්‍ය ලෝකවල අප්‍රමාණ සිල් ගුණ පුරල පුරල සමහරලාට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරලා තියලා ආපහු දෙව්ලොව එන බලාපොරොත්තුෙන් ආපු අය නමුත් තේරෙන වයසේ මව්පියන්ට කීවොත් මට මහාන වෙන්න හිතෙනවා කියලා. ඒ දරුවාට මහාන වෙන්න පාර හදයිද? නෑ ඒක අමතක කරවන්නම සමහරලාට තර්ජනය කරනවා විවිධ දේවල් කරලා යම් වයසකට ආපුහම කාම බන්ධනයක ගැට ගහලා තියලා සසර අතරමං කරන්න කටයුතු කරනවා මිසක් මම මහාන වෙන්නද කියලා ඇහුවොත් අගේ කරලා දෙන ස්වභාවයක් පේන්නේ නෑ අතරමං වෙන පැත්තට දක්වන්න හරි කැමතියි එතකොට සත්පුරුෂය හොයාගෙන ආව උනාට වර්තමානයේ අම්මා තාත්තා කියලා හොයාගෙන ආපු අයට ධර්මඥානෙ නැති නිසා ඒ අහිංසකයන්ට සත්පුරුෂ වෙන්න අපිට බැරුව ගිහිල්ලා තියෙනවා. අපි මේගොල්ලෝ ඔක්කොම වලට යනවා. මොකද අපි ගාවත් ಗುಣ පුරන්න තීරණය කරලා නැති හින්දා. පින්නතනි වලක වැටිලා ඉන්න කෙනෙකුට කවදාවත් වලේ ඉන්න කෙනා උස්සලා ගොඩ තියන්න බෑ. වලේ ඉන්න කට්ටිය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ගොඩ ඉන්න කෙනෙකුට. එහෙමනම් අපි අපේ දරුවන්ට හැබෑවටම ආදරේ තියෙනවා නම් මුලින්ම අපි සිල්වත් වෙන්න ඕනේ. ආන් එදාට තමයි අපේ දරුවෝ ටික ටික ගොඩට අදින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් උනුත් ඉන්නේ වලේ අපිත් ඉන්නේ වලේ ඒකයි දේශනා කළේ මේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණය තරම් ප්‍රමාණයක්වත් උඩට යන්නේ උඩට යන්නේ නැහැ කියලා ඔය කරුණු හිතහම මේක කොයිතරම් සාධාරණද මේ ධර්ම කාරණාව එතකොටත් හිතෙනවද මේක හාස්‍යයක් කියලා. ඔක හිතන්න ගියොත් විතරයි වැටහෙන්නේ. ඒකයි වාග්යතුන් වහන්සේ දේශනා කළේ අභිධර්මය නොදන්නා තාක් කල් මේක වැටහෙන්නේ නැති වෙයි කියලා. පිළිතුරේ අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තෙත් නෑ. ඒක අපිට වෙච්ච ලොකුම පාඩුව. භාග්‍යතුන් වහන්සේ හඳුනාගන්න බැරි වෙච්ච එක. අපි ඒ කාරණාව ටිකක් සිහිපත් කරලා ධර්මදේශනා විවර කරමු. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න බැරුව ගියේ? ඒ කාරණාව මුලින්ම කතා කරන්න දෙන්නේ නැහැ. අපි මේ විදිහට සඳහන් කළොත් මේ භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න මහරහතන් වහන්සේ නමක්වත් ඍජුව යන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට. සරියුත් මහරහතන් වහන්සේවත් කෙලින්ම සුගන්ධ කුටිය දොර අරගෙන යන්නේ යන්නේ නැහැ. උන්වහන්සේ සසරින් මිදිලා ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න මම හිතන්නේ උන්වහන්සේගේ පාද වැවුලනවා කියලා. ඒ තරම්ම සිල්වත්, ඒ තරම්ම ගුණවත්. මහරහතන් වහන්සේ නමකටවත් ඇයත් නොවි රකින්න බෑ කියලා දේශනා කරපු මේ උපසම්පදා සීලය අල්ප මාත්‍රයකින් අවසත් නොවි ආරක්ෂා කරන්න තරම් භාග්‍යතුන් වහන්සේ තරම් අසහාය සිල්වතෙක් විශ්ව ධාතුවේ නැහැ ඒක ಗುಣ මුහුදක් කියලා සඳහන් කළේ ඒකයි. ಗುಣ සාගරයක් කියලා සඳහන් කළේ ඒ හින්දා මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ තාම පිරිනුවම් පාලා නැති බව මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ශ්‍රී මුක ධාතුවෙන්ම අපූර්වට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මම තාම පිරිනුවම් පෑවේ නැහැ. ඉතින් අපිට සාක්ෂි කොච්චරද? ජීවමානව වැඩ ඉන්න වෙලාවේ තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ විසින් යමක මහා ප්‍රතිහාරය දැක්වුවා. පින්නතුනි පිරිගමන් පෑවනම් කොහොමද උන්වහන්සේ තවත් దేవතාවක් යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්නේ ජීවමානව රූපකය තියෙනකොට තුන් වතාවයි රූපකය අතුරුදහන් වුණාට පස්සේ නමුත් దేవතාවක් ආය ප්‍රාතිහාර්ය දක්වනවා තනියමද දක්වන්නේ නෑ යමක මහා ප්‍රාතිහාර්ය අපේ අය දන්නවනේ එනිසා මම අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ තනියම නෙමෙයි මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ මේ ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධානවලට සමවදින වේගය අපි පිටුතුන් අහලා තියෙනව නේද තත්පරයකට උපදින සිත් කෝටි ප්‍රකෝටි ගණන් උදාහරණයක් කිව්වොත් මේ දැල්වෙන විදුලි පහන අපිට නොපෙන්නාට නිමි නිමිපත් වෙන්නේ නමුත් අපේ ඇහැට පේන්නේ නැහැ ඒක නිමෙන බව ඒ වුණාට විද්‍යාව වගේ ටිකක් ඉගෙන ගත්තා ළමයි දන්නවා ඒක ඒක නිමෙන බව නමුත් සිත් උපදින වේගය ඔయిత වඩා වේගවත් විදුලි බුබුල නිමෙනවපත් වෙනවා පරක්කුයි තප්පරයකට උපදින සිත් ගාන ඊට වඩා වැඩි තීරණය කරන්නකෝ ආන් එහෙම වේගෙන් සිත් උපදිනකොට භාග්‍යතුන් වහන්සේ මේ පාතිහාරය දක්වන වෙලාවේ භවාංග සිත් උපදින්නේ කියලා සඳහන් කරන්නේ සිත උපදින්න කලින් මේ දැහැණෙන් ඊළඟ දැහැණට ඊළඟ දැහැණෙන් ඊළඟ දැහැණට ඊළඟ දැහැණෙන් ඊළඟ දැහැණට මාරු වෙනවා යමක මහා පාතිහාරය දක්වන වෙලාවේ ඒක මොනතරම්නම් මොනතරම්නම් වේගවත් වේද අහං ඒක නිසා තමයි පරිනිර්වාණ ධාතුවෙන් සැතපෙන එකටත් සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. එහෙමනම් සම්මා සම්බුද්ධත්වයේ ලබනකොට මේ විශ්වයේ වෙන තැනක බුදු වෙන්න බෑ කියලා පූර්වවටම දේශනා කළේ ඒ නිසා ඒ ශක්තිය ඒ ධානයන්ට සමවදින වේගය මහා රහතන් වහන්සේ නමක් වෙලා සම්මා සම්බුද්ධත්වයට සමවදින්න සූදානම් වෙනකොට මේ ධානවලට මාරු වෙන වේගය මේ මහ පොළොවට දරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේ ජේතවනාරාම භූමියේ බෝධි ශාඛාව රෝපණය කරලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගයාවේ බෝධින් වහන්සේ ළඟ වැඩ හිටියා වගේම මේ බෝධින් වහන්සේ ළඟ රැයක් පහන් කරන්න කියලා සමාධියෙන් දේශනා කළ ආනන්ද එතන සමවදිච්ච විදිහට අය මේ විශ්වයේ කොහෙවත් මට ධ්‍යානයන්ට සමවදින්න බැහැ හේතුව මොකද්ද? එහෙම වුණා නම් යොදුන් 240000ක් ගණකඩ මේ බොල් පොළොව කැළඹෙනවා. බොල් පොළොවට යටින් තියෙන ජල පොළොව පොළොව කැළඹෙනකොට වතුර කැළඹෙනවා වතුර කැළඹෙනකොට වාතය කැළඹෙනවා මේ තුන කැළඹිච්ච ගමන් විශ්වය විනාශ වෙන නිසා මෙතෙක් විශ්ව ධාතුවේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ගයාවේ බෝධි මූලයේ විතරයි හේතුව තමයි මේ මහා කල්පයේ විනාශ වෙනකොට අන්තිමට විනාශ වෙන්නේ ඔතන මේ මහා කල්පය ආයේ හටගන්නකොට මුලින්ම හටගන්නේ ඔතන මේ මේ ධානයන්ට සමවදින වේගය දරන්න පුළුවන් විශ්වයේ තියෙන එකම තැනත් ඔතන ප්‍රාතිහාර දක්වන වෙලාවේ සියලු ප්‍රාතිහාරයන් දැක්වී අහසේ ඉඳලා මේ තරම් සමාධීන්ට සමවදින එක තරන්න බෑ එහෙනම් යමක මහා ප්‍රාතිහාරය දක්වන්නේ තනියම නෙමෙයි තවත් බුදුරජාණන් වහන්සේ නමක් මවාගෙන දෙනම එකතු වෙලා මේ ප්‍රාතිහාරය දක්වන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් ගිනි කඳන් ජල කඳන් විහිදෙනකොට මවාපු බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදෙලා සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා සමාධියට සමවදිනකොට මවාපු බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න පටන් ගන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනකොට මවාපු භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවා. මවාපු භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වනවා. මේ යමක මහා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ආන් ඒ වාගේ ලෞතර බුදු කෙනෙක් දක්වන ආශ්චර්යමත්ම ප්‍රාතිහාර්යය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපකයෙන් පිරිනුවම් පෑවට පස්සේ අපේ රටේ මහසෑයට ඉහළින් මේ ප්‍රාතිහාර දැක්වුවා ධාතුන් වහන්සේ. මහසෑයට ඉහළින් මේ ප්‍රාතිහාර දක්වන්න කලින් දක්ෂිණ අකුධාතුන් වහන්සේ තූපාරාම චෛත්‍ය රාජයට ඉහළින් මේ ප්‍රාතිහාර්ය දක්වලා තමයි චෛත්‍ය ඇතුලේ වැඩ ඉන්නේ පිරිනුවම් පෑවනම් ඒ ප්‍රාතිහාර්ය දක්වන්න දක්වන්න බෑ කියන කාරණාවම අපි දැනගත යුතුයි. මං කියව අඳුරන්නේ නැහැ ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කියලා. පින්තුනේ අපි පන්සලකට ගියහම අපේ දරුවෝ පැත්තක සෙල්ලම් කරනවා. තව පිරිසක් පැත්තක කතා කරනවා. තව පිරිසක් පූජාවල් තියනවා. ඒගොල්ලන්ට පූජාව තියෙනකොට ලොකු කල්පකාවක් නැහැ. සමහරලාට මල් ටික භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ අහක බලාගෙන. තව එක්කෙනෙකුට අඬගහමින්, තව එක්කෙනෙක් දිහා බලමින්, තව එක්කෙනෙකුට ආමන්ත්‍රණය කරමින් ඒවත් තියෙනවා. ඉරිච්ච මලුත් තියෙනවා, පෙටි ඉරිච්චා. කළුලප හැදිච්චක් තියෙනවා. තැලිච්චක් තියෙනවා පොඩි වෙච්චක් තියෙනවා මල් 100ක් කඩාගත්තොත් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න තරම් පින් කරපු මල් සමහරලාට අපි කඩාපු මල් වට්ටියේ මල් 10ක්වත් ඉතුරු වෙයිද දන්නේ මේ තැලිච්ච පොඩි වෙච්ච ඉරිච්ච ලප හැදිච්ච පරණ වෙච්ච සියලුම මල් අයින් කරන්න ඕනේ මොකද උන්වහන්සේට පූජා කරන වාරයක් වාරයක් ගානේ මටත් ඒක විපාක හම්බ වෙන්නේ ඒ වගේ නමුත් මල් 1000ක් පූජා නොකලට නැවුම් සුවඳ තියෙන අලුත් එකමලක් ශ්‍රද්ධාවෙන් පූජා කරගන්නේ කරට වඩා හරි ආනිසංස සහිතයි. අපිට තේරුන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඒ නිසා අපි විහාර භූමියේ තැන තැන විවිධ දේවල් අපේට කියන්න ඕනේ නෑනේ මේ දේවල්. මහසය මළුවට ගිහිල්ලා කරන දේවල්, මේ චෛත්‍ය රාජානන් වහන්සේලා ළඟ කරන දේවල්, ඓතිහාසික කැලණිය ගැන මම විස්තර කතා කළේ නැත්තේ ඔබ ඒ සියල්ල දන්න දන්න නිසා මේ චෛත්‍ය රාජානන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඉන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් ඒ දෙවිවරුපත් කරලා තියෙනවා. බාර දීලා තියෙනවා. උන්වහන්සේලාගේ කරුණාව අපිට හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි ඒ දිව්‍ය රාජයන් වහන්සේලාගේ. අපි මේ තැන්වලට ඇවිල්ලා කරන දේවල් දැකලා උන්වහන්සේලා ඉවසන තරම් පින්වතුනි ගහන්න පුළුවන් වුණොත් මේ ජීවිතෙන් නෙමෙයි ආත්ම කෝටි ගානකට නැගිටින්න බැරි වෙන්න ගහනවා අපිට. ඒ තරම්ම වැරදි කරනවා බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ පිට අපි. ඒ ඔක්කොම ඉවසගෙන ඉන්නේ උන්වහන්සේලා ගාව තියෙන අසීමාන්තික කරුණාව හින්දා. අපිම හිතලා බලන්නකෝ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සත්වලක අධිපතියා. යම් කෙනෙක් ගිහිල්ලා දන ගහලා වැන්දොත් වැඳපු කෙනාට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්න තරම් උන්වහන්සේගේ අසීමාන්තික ගුණ අරහන් කියලා කියපු ගුණේම අපිට හිතාගන්න හිතාගන්න බෑනේ අරහන් ගුණේම. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෑත දෝත එකතු කරගෙන ඔබ වහන්සේ ළඟ වැඳ වැටෙන ඕනෑම පුද්ගලයෙකුට අප්‍රමාණ දිව්‍ය මානසික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් ඔබ වහන්සේ සතු අසීමාන්තිත සීල සමාධි ආදී මහා ගුණයන්ට හැකියාවක් ඇති නිසා ඔබ වහන්සේට අරහං කියලා කියනවා මම ගාව නෙමෙයි ಗುಣ තියෙන්නේ උන්වහන්සේගේ ගුණයට වැළඳහම මට දෙව්ලොව යන්නයි පාර හැදෙන්නේ. එහෙම ගුණවත් මේ ලෝකේ තව තව කොහේ හිටියද? නමුත් අපි අපි සමහර වෙලාවට පන්සලට විශාල පිරිසක් රැස් වුණාම මල්වත්ති මහානායක හාමුදුරුවෝ ඇවිල්ලා අපේ පන්සලේ ආවාසගය ඇතුලේ නායක හාමුදුරුවොත් එක්ක උන්වහන්සේ කතා කර කර ඉන්නව නම් අපේ දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්න තියා කෑ ගහන වචනයක්වත් කියන්න දෙන්නේ නැහැ. අපිත් ඔක්කොම එකතු වෙලා ළඟ ඉන්න කෙනාට කියන වචන ටික රහසේ රහසේ රහසේ කියාගෙන යන්නේ. හයියෙන් කතා කරන්නේ ඇයි? නායක හාමුදුරුවෝ ඇතුලේ ඉන්නවා. ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්නවා නම් නැත්නම් අගමැති ඇවිල්ලා ඉන්නවා නම් සැලකිය යුතු ඇමති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් විහාරස්ථානයේ අපි සියලුම පැවැත්මවල් ඊටාම සංවරයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා දන්නේ නැති නිසා අර කවුරුවත් නැති වෙලාවට අපේ මෙතන හැසිරීම විපරීතයි. අපි හැඳුනවාද බුදුරජාණන් වහන්සේ? නෑ හැඳුනවා නම් අපේ දරුවෙකුට කනට ඇහෙන්න වචනයක් කතා කරන්න දෙන්නේ අපි කතා කරන්නෙත් නැහැ. බුදුගේ ඇතුළට මෙහෙම යන්නෙත් නැහැ. මහරහතන් වහන්සේගේ පාද දෙවුල දෙවුල නම් බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. සරියුත් මහරහතන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නේ ඊතරම්ම ගෞරවයෙන් නම් මම ඇඳගෙන ඉන්න ඇඳුම බුද්ධ මාලිගාවට යන්න සුදුසුද? නාල පිරිසිදු වෙලා නැති මගේ කයෙන් හමන අප්‍රමාණ දුර්ගන්ධය භාග්‍යතුන් වහන්සේගේ ශරීර දේහේ නැත්නම් සුගන්ධ කුටිය දුර්ගන්ධ කරයිද මට පුළුවන් ද නොනා යන්න මට පුළුවන් ද මේ තුන් කාලක් වෙච්ච කලිසම ඇඳගෙන බුදු කුටියට යන්න මට පුළුවන් වේද කොටසායක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේට යන්න ආන් ඒ අවබෝධය නැති වෙච්ච නිසා ඔය ඔක්කොම ඔය ඔක්කොම උනා තව නොතීරෙච්ච නැති නිසා ස්වාමින් වහන්සේ බුදු කුටියට ඇතුල් වුණොත් කිසිම කල්පනාවක් නැහැ බුදුහාමුදුරන්ට පිටිපස්ස හරවලා අපි ස්වාමින් වහන්සේට වඳින්නේ අපි ගාව බුදුරජාණන් වහන්සේ කියන අල්ප මාත්‍රයක්වත් නැති හින්දා. චෛත්‍ය රාජයාට පිටිපස්ස හරවලා තව කෙනෙකුට ගරු කරන්නේ චෛත්‍ය රාජයාට පිටිපස්ස හරවලා තව කෙනෙකුට ආචාර කරන්නේ බෝධින් වහන්සේට පිළිම වහන්සේට පිටිපස්ස හරවලා ආචාර කෙරුවේ මේ බුද්ධ ආගම මොකද්ද කියන කාරණාව දැනගෙන හිටියේ නැති නිසා ධර්ම රත්නේ හඳුනන්නෙත් නැහැ සංඝ රත්නේ හඳුනන්නෙත් නැහැ ආන් නිසා අපි බුදුරජාණන් වහන්සේට කරන බොහෝ පූජාවල් ඊටාම ඊටාම සල්පයි. සමහර වෙලාවට හිතන්නකෝ අපේ ගෙදර මංගල උත්සවයක් වුණොත් සමහර වෙලාවට 60000ක් 70000ක් වියදම් කරලා අපි මල් ගේනවා. නුවර එළියෙන් බණ්ඩාර වෙලින් ගෙනල්ලා සරසන්නේ මංගල උත්සවයේදී. නමුත් එතන මේ 60 70000ක මල් තිබ්බා කියලා හම්බ වෙන අල්ප මාත්‍ර ඵලයක් තියෙනවද? මේ පුතග්ජන පුජ්‍යලයන් සතුටු කරවලා ඒක ඔක්කොම අහක දානවා. නමුත් හිතන්නකෝ ශ්‍රේෂ්ඨ මල් පූජාවක් කරනවා භාග්‍යතුන් වහන්සේට කියලා එහෙම වියදම් කරලා මලක් පූජා කරන්න ඉදිරිපත් වෙන කීයෙන් කී දෙනාද අපි අතර ඉන්නේ කියලා. මගේ සල්ලි ටික මම වියදම් කරන්නේ මේ පංචකාමයෙන් පිරිච්චය සතුරු කරන්න නෙමෙයි මේ සල්ලි වලින් මල් ගේන්නේ බුදුරජාණන් වහන්සේට. මේ සල්ලි වලින් දානි හදන්නේ බුදුරජාණන් වහන්සේට. නොතේරුණාට මතක තියාගන්නකෝ මෙතන ඉන්න අය ඔබ හියලු දෙනාම කැඩපත ගාවට ගිහිල්ලා ඔබේ මුහුණ දිහා බලලා කල්පනා කළා නම් මම අහවලාට වඩා ලස්සනයි කියලා. මතක තියාගන්න ලස්සන උනේම බුදු පියාණන් වහන්සේ හින්දා කියලා. පෙර දවසක උන්වහන්සේ ළඟ ලස්සන වෙන්න පූජා කරපු නිසා පෙර දවසක උන්වහන්සේගේ දේශනාවට කීකරු වෙලා අනුන්ට ඊර්ෂියා නොකරපු හින්දා ඔබ අද ලස්සන වෙලා ඉපදිලා. මොන සූත්‍රයේද මේවා තියෙන්නේ? චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. මල්ලිකෝ අද සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. නමුත් අද එහෙම ඊටාම ලස්සන රූපයක් හම්බ වුණා නම් ඒ අය සමහර වෙලාවට හැරමිටියෙන් යන කර්ම භාග්‍යතුන් වහන්සේ ගාව දන ගැහුවෙන්නේ නැහැ වෙන්න පුළුවන් ඒ ලස්සන පාවිච්චි උනේ හතර පායට යන්න විතරක්මයි. gedara ඔබට තාම මිහිරි රසවත් කෑමක් හම්බ වුනහම මතක් කරන්න බුදුරජාණන් වහන්සේ පෙර දවසක උන්වහන්සේ ළඟ ඊටාම ප්‍රණීත භෝජනයක් පූජා කරපු හින්දා තමයි මේ ප්‍රණීත වස්තුව මට හම්බ වෙලා තියෙන්නේ ඒ නිසා හදවතින්ම භාග්‍යතුන් වහන්සේ වැඳගෙන ඒක භුක්ති විඳින්න මේ ජීවිතයේ ඒ නිසා පූජා කරනවා නම් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න උතුම් දෙයක්. ඒකයි එහෙම කිවි. ඊළඟට පින්නොතින් අපි කරන හැම දානෙම හැම දානෙම සිල් මත පිළිහිටලා කරන්න කියලා දේශනා කළානේ. මුලින්ම දේශනා කළේ දන් දෙන්න. ඊළඟට දේශනා කළේ සිල් රකින්න. මේක මේ පැහැදිලි කරලා දේශනා කළා සිල් නැතුව දන් දෙන්න එපා කියලා. නමුත් හුඟක් අය හිතනවා වගේ දානෙන් විතරක් පුළුවන් වෙයිද සසරින් එතර යන්න. දානෙන් විතරක් සසරින් එතර යන්න කොහොමවත් සිල් නැතුව දන් දුන්නොත් තිරිසන් වෙලා ඉපදෙනවා කියලා දේශනා කරුවේ කොහෙද? මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ජානුස්සෝනි සූත්‍රය. ආන් මෙතන පැහැදිලි කළා සිල් නැතුව දන් දුන්නහම සුනපිව වෙලා ඉපදෙනවා. ඇත්තු වෙලා ඉපදෙනවා. අස්සය වෙලා ඉපදෙනවා. මහේශාක්‍ය තිරිසන් ලෝකේ ගියත් මහේශාක්‍ය සත්තු. ඒගොල්ලන්ට ලැබෙන තරම් සුනකයා ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ බත් කටක්වත් නොලැබී අපේ පොළු පහරට ලක් වෙන සුනකයෝ නෙමෙයි. ඔබේ ගෙවල් වල ඉන්නවා 60 10 70 දීලා ගෙනාවු සුනකයෝ. ඒ ඇට තියෙන සැප අපේ අහලා තියෙනවද මේ කොළඹ ප්‍රදේශයේ සමහර සුනකයන්ට කාර් තියෙනවා කියලා කියහම සමහර කෝපේ ගෙදරත් ඇති. එහෙම ගෙවල් මම දන්නවා කොළඹ. සමහර සුනකයන්ට කාර් තියෙනවා. නමුත් මෙතන බනහන අයගෙන් 170කටම කාර් නැතුව ඇති. නමුත් සුනකයට කියනවා. ඇයි එදා දන් දීපු තරම් ඇයි සුනක උනේ සිල් තිබ්බේ නැති හින්දා. අපේ අය හිතනවාද සමහර කට්ටිය ගාව සිලුත් නැහැ දනුත් නැහැ. අපේ අය හිතනවාද හරක් තනකොළ කන්නේ කැමැත්තෙන් වෙන්න ඇති කියලා. ඒගොල්ලෝ තනකොළ කන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඒගොල්ලෝ තනකොළ කන්නේ අකමැත්තෙන්. නමුත් තනකොළ නොකා කණ්ඩ දෙයක් නැති හින්දා. හරකෙක් ගාවට ගෙනහිල්ලා හලන්නකො හොඳට ඉදිච්ච අඹ ගෝණියක්. කන්නේ නැති. හරකෙකුට ගෙනහින් දෙන්නකො බක් කන්නේ නැද්ද? අරකට ගෙනින් දෙන්නකෝ පිපිඤ්ඤා ඇපල් වගේ දේවල් කන්නේද බලන්න. කනවා. කැමැති කන්ද. නමුත් කවුද දෙන්නේ? එහෙනම් එදා සිල් රැක්කෙත් නෑ. දන් දෙන්නෙත් නෑ. ත්‍රිසං වෙලා ප්‍රණීත ආහාරත් නෑ. අනකල උලා කකා ජීවත් වෙනවා කාට මොනවා කියන්නේ? භවයෙන් වැහිච්ච ලෝකය ගැන බුදු පියාණන් වහන්සේ තරම් පැහැදිලි කරන්න පුළුවන් උතුම් කෙනෙක් මේ විශ්වයේ බුදුවරයෙක්ම හැර වෙන පහළ වෙන්නේ පහළ වෙන්නේ නෑ. ඒ නිසා අපිට අනුකම්පා කරලම තමයි දේශනා කළේ සිල් මත පිහිටන්ද මනාව දන් දෙන්න කියලා. අපිට දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා මුලින්ම මේ පන්සිල් වලත් අනික් ඔක්කොටම වඩා මුලින්ම දේශනා කළේ ප්‍රාණඝාතය ගැන. ඒ කියන්නේ අනික් ඔක්කොටම වඩා ඒ කරුණ ඒ කරුණ ලොකු හින්දා. අද බෙල්ල කපලා මැරුවොත් ඔබටත් සංසාරي උරුම වෙන්නේ බෙල්ල කැපීමමයි. පළල මැරුවොත්, පුච්චලා මැරුවොත්, එකින් එකට කරුණු දිගයි ඒක පැහැදිලි කරන්න. ඒක බමුණෙක් යාගයකට අරන් ගියා එළුවේ. අරන් ගිහිල්ලා එළුවා සුවඳ පැන් වලින් නාවලා මල් මාල කරේ දාලා තියලා තියෙනකොට එළුවා hina වුණා. hina වෙලා එළුවා ඇඬුවා. එතන හිටපු පිරිස ඇහුවා මොකද hina වෙන්නේ කියලා. සමහර වෙලාවට අද බණ අහන අයට ඔබටත් hina වෙන්න කාරණාවක් වෙන්න පුළුවන් ඒක. ඒ එළුව hina වෙච්ච එක නෙමෙයි. එළුව hina වෙච්ච අය එක එතන හිටපු මිනිස්සුන්ට තේරුණාද කියලා hina යන්න පුළුවන්. අපිට තේරෙන්නේ නැත්තේ ඇයි? අපේ වයස ආද බොහොම කෙටි. ආයුෂ කෙටි. අපේ ආයුෂ කෙටි හින්දා අපේ ප්‍රඥාවත් අඩුයි. ඒ නිසා අපිට තේරුන්නේ නැහැ. ජාතක පාළිය හාස්‍යයට ලක් කරලා පවු කරගත්තේ ඒකනේ. ජාතක පොතේ සඳහන් කරාම සත්තු කතා කරුවා කියලා අපි කියනවා අකුලලා දාන්න මොකද්ද ඔය බොරුව කියලා. නෑ අතීත මිනිස්සුන්ගේ ප්‍රඥාව වැඩි. ඒ හින්දා සත්තුන්ගේ බහ තේරුණා. කාවන්තිස්ස මහරජුරන්ට අපි කිව්වේ කාවන්තිස්ස රජුරෝ කළු පාටයි කියලා. කාක වන්නතිස්ස කිව්වේ තාත්තගේ වර්ණය තියෙන හින්දා කියලා. නමුත් එහෙම කියපු අය කාවන්තිස රජුරෝ දැකලා දෙය කීවේ. කාවන්තිස රජුරෝ රත්තරන් පාටයි. වැද්දෙක් වෙලා පසේ බුදුරජාණන් වහන්සේට දන් දීපු පිනට රත්තරන් පාට වෙලා ඉපදෙන්නේ. ඒ කාරණාව වෙනම පැහැදිලි කරන්න ඕනේ. එහෙමනම් රත්තරන් පාට රජුරවන්ටයි කාත්තන්න කීවේ. කාවන්තිස රජුරවන්ට කපුටගේ බහ හොඳට තේරෙනවා. හැම කපුටෙක්ම රජුරවන්ට ඇවිල්ලා පණිවිඩ කිව්වා. රටේ මිනිස්සුන්ට එහෙම ලේසියෙන් බේරෙන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. කපුට කියන දේවල් ඔක්කොම රජුරන්ට තේරෙනවා. වර්ණමාලාව කියේ භාෂාවක අක්ෂරමාලාවට ආන් මේ කපුටගේ බහ තේරෙන හිඳයි කාක වන්න පිස්ස කියලා කිව්වේ කළු පාට හිඳා නෙමෙයි. එහෙමනම් එදා දීර්ඝායුෂ දිවිච්ච ප්‍රඥාවන්ත මිනිසුන්ට මේ එළුව අඳාපු එකයි hina වෙච්ච එකයි තේරුණා එළුවගේ භාෂාවෙන් එයා අඳන්නේ මොකද අඳන්නේ කියලා හවල කිව්වා උඹලට කියලා වැඩක් නෑ එකම නායකයා ගාවට එක ගිහිල්ලා නායක බමුණට කියනකොට කීවා මම hina වුණේ මම පෙර ආත්මික මීට ආත්ම 500කට කලින් මම එළියක ගෙබෙල්ල කැපුවා. ආන් ඒ පවට අද වෙනකොට 499 වතාවක් මම බෙල්ල කැපිලම මරුණා එළුවෙක් වෙලා ඉපදිලා අද මගේ බෙල්ල කපන්නේ 500 වෙනි වතාව. මම hina වුණේ අදින් පස්සේ එළුවෙක් වෙලා බෙල්ල කැපෙන්නේ නැති හින්දා. තමයි හරකෙක් වෙලා කපාපු බෙල්ලට ඊළඟට වන්දි ගෙවන්න වෙනව එළුවෙක් හැටියට වන්දි ගෙවන්නේ නැහැ. ඇඬුවේ මොකද කියලා ඇහුවා. අද මගේ බෙල්ල කපලා ඔබත් ඒකටම වැටෙන හින්දා මට දුක හිතුණා කිව්වා. බමුණු පඬිතුයා කිව්වා එහෙනම් ඔබ අද මම මරන්නේ ආරක්ෂා කරනවා. මෙයා කියනවා මට හදිස්සියේ පහළ වෙච්ච ඥානයක් තිබුණා. ඒ ඥානයේ හැටියට මම රකින්න අද කාටවත් බෑ මං අද මැරෙනවමයි. බෙල්ල කැපිලාමයි මැරෙන්නේ. නෑ. දෙන්නෙම නෑ මැරෙන්නේ. බමුණගේ ආරක්ෂක පිරිස ඔක්කොම එළුවා වටේ තියදුවා. වැහි නැති අසුනක් ළඟ තිබිච්ච ගලට වැටිලා ගැලවිච්ච ගල් පතුරක් ඇවිල්ලා අර පිරිස වට කරගෙන ඉන්නකොට එළුවගේ හිස කඳින් වෙන් කරගෙනම ගියා. එහෙමනම් විපාක දෙන්න තියෙන තැන ඒක නවත්තන්න බැරි නිසාමයි මෙය කළොත් ඒ එසේමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දේශනා කළා. එපා මේ කාරණාවට. අද බලපෑපු පිළිකාවට, වකුගඩු රෝග වලට, හදවත් රෝග වලට, අක්මා රෝග වලට සංසාරේ ප්‍රාණඝාතයමයි මේ හේතු වෙන්නේ. ගහපුවා, තලපුවා, පොඩි ඉච්ඡා 10 15 දෙනෙක් වට කරගෙන එක මිනිහෙකුට පොල්ලෙන් ගහනකොට පොළු වලින් කවුද දන්නේ වකුගඩුවට වැදුනද තුනටියට වැදුනද බඩට ගහපු එක කොහාට වැදුනද මුත්‍රාශයට වැදුනද පපුවට වැදුනද කවුරුවත් දන්නේ නැහැ. ඒ පොළුපාරින් තැලිලා එතන gediyeවිලා එතන නරක් වෙලා ඒ මනුස්සයා විඳවලා විඳවලා මැරෙනවා. ඒක එහෙම්මම අද එකපාර එක පොළු පහරයි සංසාරේ මට සියදාස් ගණන් ආත්මවල ඒකේ විදිහටම විපාක දෙන හිඳයි භාග්‍යතුන් වහන්සේ අපිට මේවා එපා කිව්වේ. ඒ හිඳ මුනීන්ද්‍රයන් වහන්සේට කීකරු නොවන තාක්කල් සසර අපි අතරමංමයි. එහෙනම් ඒ අතරමං වෙන භයානක සංසාරයෙන් එතර යන්න හිතාගෙනයි මේ සදහවත් පින්නතුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන මහා ශ්‍රේෂ්ඨ පින්කමක් සිදු කරන්ට යෙදුනේ ජීවිත කාලේ හොයාගත්ත මිලමුදල් ජීවිත කාලේ ලබාගත් අත්දැකීම් ඒ සියල්ලම පාවිච්චි කරලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාළ මේ අති උතුම් පුණ්‍ය භූමියේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා හා සමාන චෛත්‍ය රාජානන් වහන්සේ අරමුණු කරගෙන තාමත්ම අලංකාර කොඩි පූජාවක් කංචුක පූජාවක් හැටියට සිදු කරලා බොහොම සුවඳවත් වූ මල් වලින් බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වලා ධර්ම රත්නයටත් අසීමාන්තික ගෞරව දක්වලා මේ පින්නතුන් මේ මහා පින්කමක් සංවිධානය කරගත්තේ අපි මෙහෙ ආවේ මොකටද? රෑ දවල් නැතුව හම්බ කරන්න හින්දා. ඒ හම්බ කිරිල්ලයි මේ කරන්නේ. අවුව බලන් දෙපා, වැස්ස බලන් දෙපා, බඩගිනි බලන් දෙපා, රෑ දවල් බලන් දෙපා, නිදියන් දෙපා. හම්බ කරන්නමයි ඕනේ මොනවද? කුසල් හම්බ කරන්නයි තියෙන්නේ. මේ වෙහෙසිලා වෙහෙසිලා මේ කරලා තියෙන මහ ලොකු ලොකු හම්බ කිරීමක් කී දවසක් කී කාලයක් මේ වෙනුවෙන් කටයුතු කරන්න ඇද්ද කල්පනා කරන්න ඇද්ද වෙහෙසෙන්න ඇද්ද හිතන්න ඇද්ද සැලසුම් හදන්න ඇද්ද මේ මොහොතක් මොහොතක් පාසා අප්‍රමාණ කුසල්. මේ ධර්ම රත්නයේ වැඩමවන්න මේ බොහොම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් මේ අය මේ පාවාඩේ විශේෂයෙන් හදන්න ඇත්තේ. මේගොල්ලෝ නම් මට කිව්වේ නෑ මට එහෙම ආරංචි වුණා. සංඝ ගෞරවය මහා සංඝයාට තියෙන ගෞරවය. උතෝබේ පාවාඩේ දකින්නකොට මට හිතුනේ මේකේ වටින්න මම සුදුසු මදි. නමුත් අද මේ පාවාඩේකින් වැඩමවගෙන යන්නේ මම නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ වැඩමවන්නමයි මේ පාවාඩේ. ආන් එහෙම හිතලා මේ කටයුතු කෙරුවේ ඒ තරම් ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නිසා එවන් ශ්‍රද්ධාවෙන් අද හම්බ කරගත්ත තරම මේ සංසාරයේ ආත්ම සිය දහස් ගණනක විපාක දෙන්න තරම් ප්‍රයෝජනෙට ගන්න තරම් මහා ධනස්කන්ධයක් තමයි මේ සදහවතුන් රැස් කරගත්තේ. කවුරුවත් නොදැක්කට කවුරුවත් නොදන්නවා වුණාට මේ හම්බ කිරිල්ල හම්බ කරගන්න මේ අයට ඉඩම පූජා කරපු ශ්‍රද්ධාවන්තයත් මෙතන නිශ්ශබ්දව වාඩි වෙලා ඉන්නවා. ඔහුත් ඒ තුලින් රැස් කරගන්න කුසල්, ඔහුගේ බිරිඳ, ඔහුගේ දරුවා, එයින් රස කරගන්න කුසලයක් අසීමාන්තිකයි. මේ පින්කමට එකතු වෙලා සහයෝගය දක්වන ලොකු කුඩා ඔබ සියලු දෙනා ධර්ම රත්නයේ තියෙන අප්‍රමාණ ගෞරවය නිසා වාඩි වෙච්ච අය පැය දෙකකට ආසන්න කාලයක් ඒ විදිහටම ඉන්නේ ධර්මයට තියෙන ගෞරවය නිසා. භාග්‍යතුන් වහන්සේ වැඩපු ඓතිහාසික පුණ්‍ය භූමියේ බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න වෙලාවේ උන්වහන්සේගේ ධර්ම රත්නයේ පිටුපාල මෙතනින් නැගිටලා ය아가න්න බැරි හින්දා මේ ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගියාට සසර ඔබ බොහොම පින් කරපු හින්දා මේ ඉන්නේ. පෙරත් මෙහෙම වාඩි වෙලා බණ අහපු පුරුද්ද නිසා ඔබ ඉන්නේ. ඒ නිසා මේ පින්කමට සමගාමීව ඔබ රැස් කරගත්තු කුසලයක් පොඩි පොඩි නෑ. ඒ නිසා සියලු දෙනාම අසීමාන්තික පින්කමක් සිද්ධ කරගත්තේ මං කිව්වා අපි මෙහි ආවේ සත්පුරුෂය හොයාගන්න කියලා. මේ හම්බ වෙන්නේ අපි හොයපු සත්පුරුෂයම තමයි. කවුරු හරි මහන්සි වෙලා එක පින්කමක් කරනකොට ඒ පින්කමට සමගාමී වෙලා රැස් වෙලා උදව් කරලා හේතු වෙලා තව විශාල පිරිසක් අප්‍රමාණ කුසල් කුසල් රැස් කර ගන්නවා. එක ගහක් වැවුනහම විශාල පිරිසක් ඒ ගහෙන් ප්‍රයෝජන ගන්නවා. ගෙඩි වලින්, කොළ වලින්, මල් වලින්, කඳෙන්, මුලෙන්, හෙවණෙන් එන එක සත්පුරුෂයෙක්ගෙන් ප්‍රයෝජන ලබන පිරිස අසීමාන්තිකයි. එහෙනම් ඒ ප්‍රතිඵලය තමයි සියලු දෙනාම මේ නෙලා ගන්න. හැමෝම කුසලක්පත් කරගෙන කුසලෙන් පෝෂණයටපත් වෙලා සිටින මොහොතේ මේ මහා පින්කමේ පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ අවසරයි මහින්ද මාහිමිපාණන් වහන්සේ, සම්දෙව්ගල මහින්ද මාහිමිපාණන් වහන්සේ, ගොඩපළ නන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා බොහෝ කුටවීදීව සිහිපත් කරනවා කියලා සඳහන් කරනවා. පින්කමේ ප්‍රධාන දායකත්වය අමන්ද පෙරේරා මහත්මයා සහ නවෝදා පෙරේරා මහත්මිය යන පින්වත් පිරිස අද දින උතුම් කල්යාණී මහා චෛත්‍ය රාජානන් වහන්සේට මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කරන ලද අසිරිමත් කංචුකය හා සද්ධර්ම දානමේ පින්කම සඳහා නන් අයරින් දායක වූ සියලු ඥාති මිත්‍රාදීන් හා සුජීවත්ව වාසය කරන දෙපාර්ශ්වයේම ආදරණීය දෙමව්පියන්ට සහ සහෝදර සහෝදරියන්ටද කටුපත සරත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමද අද දින රැස් කරගත්තා වූ උදාර කුසල් බලයෙන් සතර වාසය කරන තාක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සද්ධර්ම ශ්‍රවණය ලැබේවා නූපන් කුසල් උපන් සියල් ආත්ම භවයන්හිදී තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සිහිපත් වේවා අකණ්ඩව පාරමිතා සපුරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට අමතරව රෝගාතුරව සිටින සිරිසේන බොල්ලෑගල කාංචන අමරසිංහ සහ විජය යන අයට නිරෝගී සුවපත් භාවය ලැබේවා පැමිණ සිටින සියලු දෙනාගේම නමින් නිදන પ્રાપ્ત වූ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයෙන් දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේට සසර ගමනේ Taman කැමති තාක් දෙව්මිනිස් සැප ලබා සකල ක්ලේශයන් ප්‍රහීණය කර අමා මහ නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට මේ මහා කුසලයේ පාරමිතාවක්ම වේවා. සක් දෙවිඳුන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මනුයක්කිත නාරජුන් ඇතුළු මේ භූමියට අධිපති සියලුම දෙවිවරුන් හා නාරද දරුවන්ටද තම තමන්ගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටද මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ දිව්‍ය ආයුෂ වඩාත් වර්ධනය වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් සෝසේ නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසලයේ හේතු වේවා කියලා ආශිර්වාද කරා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදාපත් වේවා. මේ මහා කුසල ස්කන්ධය රැස් කර ගැනීමට පින්කම සිදු කරන්ට යෙදෙන සදහවක් පින්නතුන් සියලුම දෙනාට ඒ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාටම මේ කුසල් අඩුනතු අනුමෝදන් වේවා. සහ සම්බන්ධ වෙලා සහයෝගය දැක්වූ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම මහා තෙරුන් වහන්සේලාට අනිකුත් ස්වාමින් වහන්සේලාට මේ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම මේ කුසල් අනුමෝදන් වේවා. ඔබට දහම් දේශනා කරන්න මම හදලා වඩලා පෝෂණය කරපු මාගේ මෑණියන්ට පියාණන්ට මාරස්කරගත් සද්ධර්ම දානමේ කුසලය අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම මාගේ සහෝදරියන් සිව් දෙනාට මේ කුසල් අනුමෝදන් ආශිර්වාදයක් වේවා. පැවිදි ජීවිතය සුරක්ෂිත කරලා අපවත් වුණ ගුරු දේවෝත්තමයන් වහන්සේලා සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලුම ගුරු දේවෝත්තමයන් වහන්සේලාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න මඟ කියලා දෙන කල්යාණ මිත්‍ර ධර්මාචාර්යයන් වහන්සේලාට වහවහ ධර්ම අවබෝධය තව තවත් ලැබේවා උතුම් ප්‍රාර්ථනා සියල්ලම මුදුන්පත් වේවා සිව්පසයෙන් අතුපස්ථාන කරන දායකකාරකාදී පින්වතුන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා ධර්ම මාර්ගයේදී මුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. පින්කම සිදු කරන් තේදෙන සත්පුරුෂ මහත්මාට මහත්මියට දූ දරුවන්ට නෑදෑයන්ට හිතමිතුන්ට සත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලුම දෙනාට පින්කමට නන්නාකාරයෙන් උදව් උපකාර කරපු විවිධාකාරයෙන් සහයෝගය දුන්න සියලු දෙනාටමත් මහත් ලොකු පරිත්‍යාගයක් පින්කම වලින් සිදු කරන්ට යෙදෙන සරත් මහත්මයා ඇතුළු සියලුම දෙනාටමත් මාරස් කරගත්තා වූ සද්ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. කල්යාණී භූමිය ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජ මණ්ඩලවල සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. මගෙත් සමග මේ ස්ථානයට පැමිණිච්ච සහෝදරයන් දෙදෙනාටත් සහෝදරියටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. අද දින ජන්මදිනයේ සිහිපත් කරන අබීර බණ්ඩාර සහෝදරයාට මේ කුසලයාගේ බලෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. මනුජානුත්තර පුංචි පුතාටත් මේ මහා කුසලයාගේ බලෙන් කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා පාප මිත්‍රයන් දුරින්ම දුර වේවා. ලොකු කුඩා ඔබ සියලු දෙනාගේම ජීවිතවලට කල්යාණ මිත්‍රයන් මුණ ගැහිවා පාප මිත්‍රයන් හිරුදුට අඳුරසෙයින් ජීවිතෙන් දුරින්ම දුර වේවා.